දවසේ මාතෘකාව වශයෙන් එව නැත්නම් මේ දේශනාවලියේ මාතෘකාව වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ ඥාන දර්ශන විසුද්ධි පාරිශුද්ධි කියන එක. ඉතින් මේ ඥාන දර්ශන විසුද්ධි පාරිශුද්ධිය කියලා කියන්නේ ඒ විසුද්ධි මාර්ගයේ දක්වන විදිහට බොහොම උසස් විසුද්ධියක් කොච්චරද කියනවා ඒකට මාර්ග ඥානය කියලා තමයි සාමාන්‍ය වචනේ සඳහන් කරන්නේ. ඉතින් ඒක සෝවාන් මාර්ග ඥානෙ, සකදාගාමි මාර්ග ඥානෙ, අනාගාමි අරහත් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ යමක මුදුන්පත් වීම. සිකප්පත්ත භාවයක්. එහෙම නැත්නම් කෙලපැමිණීමක් කියලා කියනවා. ඉතින් මේ කෙලපැමිණීම පිළිබඳව අපි තාම උසස් විදිහට සැලකුවාට ඒක මේ ටිකෙන් ටික ටිකෙන් ටික සිද්ධ වෙන වෙලාවේදී ඒ අවසාන ඵලයේ සඳහා අර පියවරවලදී අතරමැදි තියෙන පුරුක්වලදී කොහොමද අනුග්‍රහ කරන්න කියලා දන්නේ නැති වුණොත් අපිට ඕක හැමදාම වැඳ වැඳ ඉන්නවා මිසක් උතෙන්ට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කන්දක් නගිනවා නම් තමන තමන පියවරක් පාසා දැනගන්න ඕනේ. අපි කන්දේ මුදුනට යනවායි කියලා. එහෙම නැත්නම් අපි අද දැන් තීන්දුව කෙරුවොත් අපි සිරිපාද යනවායි කියලා. අපි අද ඉඳලා කරන හැම පියවරකීම වෙන්නේ පියවරක් පියවරක් පාසා බද්මෙට ලං වෙන එකයි. ඉතින් හැම පියවරක්ම කේල් කොලයක් කපන්න යනවා, බත්ති කුයා ගන්නවා, බත් බඳ ගන්නවා, බස් එකට දුවනවා. මේ හැම පියවරකින්ම අපි සිරිපාදේ පද්මෙට ලං වෙනවා. ඉතින් ඒ දිශාවට නෙවෙයි දුවන්නේ. එහාට දුවනවා, මෙහෙට දුවනවා, සැකසුම් ලැස්වීම කරනවා. හැම එකකින්ම වෙන සිරිපාතේට ලඟ වෙන එක. ඉතින් ඒ නිසා හැම පියවරකම පිං සිද්ධ වෙනවා. වගේ මේ අපි ප්‍රතිපදාවට බැසට පස්සේ මාර්ගයේ පටන් ගන්න තැන සහ මේ මාර්ග ඥානයේ අවසානයේ කියන එක තේරවාදයේ අන්ධ බන්ධ වෙලා තියෙනවා. කොතනින්ද මාර්ග ඥානෙ පටන් අරගන්නේ? ඉවර වෙන තැන නම් ඥාන දර්ශන විසුද්ධි. ඒක ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි කියන එක වටිනවා. ඒක ශ්‍රේෂ්ඨයි. මොකද ඒතකොට පෘථග්ජන භූමිය ඉක්මවලා එයා ආර්ය භූමියට යනවා. ඒක සම්පූර්ණ වෙන්න වැඩේට බහින්නේ කොයි වෙලාවද කියලා ගත්තොත් තිසරණ සමාදන් වෙච්ච වෙලාවෙ ඉඳලම මාර්ගේ. ඉතින් අපි ඒ ඥාන දර්ශන විසුද්ධිය කියන මාර්ගයේ කෙලවර කරන අවස්ථාව, සිකප්පත් අවස්ථාව, මුදුන්පත් වෙන අවස්ථාවත් අප මේ ඉස්ලාම බුද්ධං සරණං ගච්ඡාමි කියන අවස්ථාවත් කිසිම වෙනසක් නැහැ. ওই කවුරු මොන જાතියෙන් මේ මේ මේ දර්ශනානුකූලව කියන්නේ. ඒත් මොකද කාටවත් එහෙම බුදුන් සරණ හිතෙන්නේ නැහැ නිවන් බලබන පින නැත්තම්. බුදුහාමුදුර ලෝකේ කොච්චර පහළ වුණත් ඔක්කොටම හිතෙන්නේ නැහනේ. ඒ නිසා මේ හිත පහළ වෙලා මොකා හරි සරණ යන අපි උත්තම දේ සරණ යනවනම් ඒක බුදුරජාණන් කියන උත්තම කුසලයක් සිද්ධ වෙනවා කියලා. ඒකේ සුද්දා ලියනවා වේ අධිහා බලන්නයි කියලා. මේ මැස අධිහා බලන්නයි කියලා. උන් පුදුමාකාර සද්ධාවකින් වැඩ කරන්නේ. ඌ දන්නේ කාටද වැඩ කරන්න කියලා. ඉතින් වේ රජිනගෙන් මේ මැස රජිනගෙන් තොරතුරු ලැබෙනවා අපි දන්නේ. මට උදේ පාන්දර නැගිටලා දවස පුරාවට වැඩ. උන් කවදාකවත් ඕවර් ටයිම් ක්ලේම් කළා දිනවද කියලා බලන්න. මේ කවදාකවත් බටා ඉල්ලලා තියනවද කියලා මම මෙච්චර අතිරේක සේවාවක් කරා මට මෙච්චර දීපා වෙන්නේ නැහැ බුදුමකාර සද්ධාවකින් කරනවා. ඉතින් හැම සතෙකුටම සද්ධාවක් තියෙනවා. හැම මිනිසෙකුටම සද්ධාවක් තියෙනවා. ඒක ලොකුම දෙයට සද්ධාව පිටවන්න කියලානේ බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ ලාමක දේවල් වලට ලාභෙට, සත්කාරයට, සම්මානෙට, සිලෝකෙට අරකට මේකට සද්ධාව පිටුලා මැරෙන්න නටනවා අපි. අවුරුදු 3 අමුඩ ගහගෙන හම්බ කරනවා. දඟලන PhD එකක් ගන්නවා. ඒ වෙනුවට මේ මේ වගේ දෙයකට. ඉතින් සද්ධාවම නිවන. බුද්ධජානනාංශකේට අපි බොහොම සද්ධාවේ ආවට ගියාට නෙවෙයි. යේකේච බුද්ධං සරණං ගතාසේ නැත්තේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් බුදුන් සරණ ගියන උන්ද කවදාකවත් ආය අපාගත වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුර කියනවා. ඉතින් ඒ නිසා මේ මාර්ගයට පිවිසීම සහ මාර්ගය ඉවර කිරීම ඉතින් මේ දෙකේදී අපි පුදුමාකාර ඊරවල් ගහගෙන සීමාවල් දාගෙන පුරුක් හදාගෙන මැරෙන්න හදනවා. ඉතින් කොහෙන් හරි බැලියට බැස්සනම් අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි පහු කෙරුවේ මේ අවුරුදු කාලේ අපි පහු කෙරුවේ වෙසක් කාලේනේ ඔය අවුරුදු කාලේ බයිසිකල් තරඟ තිබ්බනේ නැත්නම් වෙසක් එකට අවුරුදු වලට ග්‍රීස් ගහට නගින තරඟ තියෙන තරඟට ඉදිරිපත් උනත් ලොකු දෙයක් නේ ටැග් දෙන්න වටිනවා ඉදිරිපත් උනාට දිනන එකට දෙන තෑග්ග නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ වගේ මේ භාවනාවට ඉදිරිපත් වෙච්ච මිනිස්සයත් පුදුමාකාර තමා විශ්ීම තේරිලා ඒකට ගිය කෙනෙක්. ඉතින් එතන ඉඳලා ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන ඉඳලා මේ මාර්ග ඥානෙ දක්වා යන ගමන මම හිතාගත්තේ මේ සංස්කාර කියන පදයට සාපේක්ෂව කොහොමද අපි මේක කරන්න කියලා. ඉතින් ඊයේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරා විශේෂයෙන්ම චුලසුඤ්ඤත සූත්‍රය සහ පුට්ටපාද සූත්‍රයේ යම් යම් කරුණු අරගෙන යම් කිසි කෙනෙක් මේ බුදුන් සරණ ගියා. ඒක හොඳට මෝරලා එනකොට හිතෙනවා මේ ගිහි ගෙදර ඉඳගෙන මේ Brahmacharya රකින්න අමාරුයි. මේ සංකලිකිතං වගේ තියෙන මේ Brahmacharya මම ගිහිගෙන් අයින් වෙන්න ඕන. දැන් අපි මෙතන විනා දවස් හතර පහකට අයින් වුණා. මේක පොඩි හටනක් නෙවෙයිනේ. මේක පොඩි ජයග්‍රහණයක් නෙවෙයිනේ. හිතන්න අපේ අම්මලාට තාත්තලාට ගිහිව හිටියට කවදාවත් මෙහෙම අවස්ථාවක් හම්බුණාද කියලා. හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ටත් ඕනකම් තියෙන්න ඇති. දැන් මේ ලංකාවේ සාසනයේට අනගාരിക ධර්මපාලතුමා කරපු සේවයේ ඔය පොඩ්ඩක්වත් පුළුවන් වුණාද සතිය ගැන පොඩ්ඩක් කතා කරන්න. බෑ එදාට පුළුවන් වුණේ පන්සල් ටික හදන්න පුළුවන් වුණා, හාමුදුරු ටික හදන්න පුළුවන් වුණා. යන්තම් මේක නැගිටවලා ගන්න පුළුවන් වුණා. දැන් අපි ඒකේ පළනෙලන වෙලාවනේ. දැන් අපිට ගිහිලා තැනකටලා භාවනා කරන්න පුළුවන්. ඒ භාවනා කරන්න මේ ගිහිගේ නෙක් වෙන වෙලාව. ඒක පුදුමාකාර ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් මේ මාර්ග ඥානයේ සාක්ෂාත් කිරීමේ. ඒකෙදී අපි කරන්නේ කාම ගුණයන් පැත්තක දාලා. එහෙම නැත්නම් අපි ඊටාම ප්‍රියසේ මනාපසේ රැස් කරපු දේවල් දැක දැක දන දන මැරෙන්නත් ඉස්සලා අතහැරලා දාලා. తాවකාලිකව හෝ ස්ථිරව. මේ අතහැරලා දැමීම ওই බටහිර අධ්‍යාපන ක්‍රමේ කවදා උගන්වයිද කියලා හිතන්න. අපේ දරුවෝ යොමු කරලා තියෙන අධ්‍යාපනයේ කවදා ඒ අධ්‍යාපනඥයෙක් කවදාද කියාවිද මේ සියල්ල අතහැරලා එමෙම එක පැත්තක් නැහැ කියන්නත් බෑ. ඔය ස්කවුටින් වල උගන්වනවා. ගර්ල් ගයිඩ් වල උගන්වනවා. తాවකාලිකව කැලේකට ගිහිලා ජම්බරියක් ගහගෙන ගිනි ගොඩක් ගහට ඉඳලා වරින්. ඊට පස්සේ සම්මානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ තියෙන ක්‍රමේ හිතන්නකෝ. ඔක්කොම හම්බ කරපන්. අමලතල දාපන්. දිනු රට හැරපියා යන රජකුසේ. රාජාව රට්ටම් විජිතම් පහය. Taman දිනාගත රට දැම්ම ගියා. මේ හා හටනක් මේ අපි කරන්නේ. ඒක හොඳට තේරෙයි. ඒක තේරුම් ගණ්ඩායි මම මේ කියන්නේ. කොයි වෙලාවක හරි මේ ආපු ගමන ගැන සතුටු හිතිලා අපි වාඩි වෙලා. මේ අරන්නේ අපි ඉන්නේ. අපිට කවුරු හරි කණ්ඩ දෙනවා. අපි සීලයක් අපිට තියෙනවා. අපි පුළුවන් ප්‍රමාණික රකින්නවා. ඒගොල්ලෝ ලොකු සද්ධාවක මේ මුළු ව්‍යාපාරෙම යන්නේ නිසරණවනේ ව්‍යාපාරෙම යන්නේ සල්ලි වලට නෙමෙයි. තන්නේ කර සද්ධාවේ. මම ඒකෙන් ලාභ ලබන කෙනෙක්. අනේ ඒ නිසා මම මේ ඇවිල්ලා පෙන්කෙලින්න බෑනේ මේකේ. මම මේකෙ මේ තියෙන ඉතිර රහින්න ඕන. ඒ නිසා මම සත්‍ය පිළිලා එක චිත්තක්ෂණයක් අපි හිතමු කයට හිතාවයි කියලා. ඒ වෙලාවේදී මුළු ලෝකෙම දන් දීලානේ. කයට හිත ගන්න බෑ ලෝකෙ පිළිබඳ කල්පනා කරන එකෙකුටවත් එකීකටවත්. එකම මොහතක හෝ උද්දම් පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තං නානප්පකාරකං අසුචිනෝ පච්චවික්කති කියලා හෝ මේ දෙතිස් කුණ පිට හිත ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ මුළු ලෝකෙම දන් දුන්නා තමයි. ඒ තමයි රාජාව රට්ටං විජිතම් පහය. අපි දිනාගත්ත මේ manuss ලෝකේ අපි දිනාගත්ත මේ manussත්ත්ව ප්‍රතිලාභයට හිත දාලා ලෝකෙම චිත්තක්ෂණයට අමතක කරලා ඒකට සාදු කියනවා නා සංසාරේ පුරාට දීපු දාන ලයිස්ට් ඔක්කොටම වැඩි එක වැඩි බෞද්ධික පිළිගනීද ඔච්චර ලොකු පිනක් කරන සංස බෙර ගහලා නැහැ නේ එතන හඳු කුරුපතු කරලත් නැහැ නේ පන්තලකුත් නැහැ නේ මලුත් නැහැ නේ දාඩිය ගඳත් නැහැ නේ පිනක් තියෙන උටුව ටික තියෙන්න මේ පය. මේ සතිය පිටපම උච්චර පින් සිද්ධ වෙනවද? පිසිත් වෙන්නම් බෙර ගහන්න ඕන. නටුන් කුට්ටමක් ගලලා නටවන්න ඕන. හඳුන් කූරුපත්තු කරන්න ඕන. කාටද කාටද කියලා කියලා දෙන්න පුළුවන්න්නේ Taman දිනාගත්ත මුළු ඔක්කොමත් හරි එක චිත්තක්ෂණයක කයෙහි හිත පවත්නවා. ඒක ලබලත් අපි අඬන ඇඬිල්ල බලන්න. ඒක ලැබුවත් දවසෙට එක චිත්තක්ෂණයක් ලැබුවයි කියලා හිතන්න. මුළු පර්යංකේටම එක චිත්තක්ෂණයක් දැනගත්තා. අනේ මං පින් කරපු manussත් පැටලාවේ. මං ගෙදර දොර දාලා ආවා. මම මෙතන වාඩි වුණා. මම වාඩි වෙලා ඉන්න බව දන්නවා. උච්චරයි. ඒ ඒක සමාදන් වෙනකොට මේ මුළු ලෝකෙම අමතක කිරීම සහ මේ කයට රිංගීම දෙකම එකයි. ඒ කයට රින්ගන හැම චිත්තක්ෂණයම ඊයේ මම උත්සාහ කරේ කියලා දෙන්න කාමයේ සහ කාම සංඥාව නැහැ අපේ. කාම ගුණ නැහැ, ඉඳුරම් පිනවීම නැහැ. ඊගාට නීවරණ පහ නැහැ. ඉතින් ඒක නිසා අපි රූපයක් වාල් කර ගන්නවා. එහෙම නැත්නම් රූපයක් අරමුණු කර ගන්නවා. රූපයක් නිමිටි කර ගන්නවා. මේ කාය කියන රූපේ අර ලෝකෙම දැක දැක අයින් කරන්න හිතේ. ඒක සමාදන් වුණේ නැත්නම් එයාට කවදාකවත් ඉදිරියට යන්න බෑ. මේ කයට හිත ගියාට කය හිත ගියාට මට දාඩිය ගන්දනේ දාන්නේ පස්ස හැප්පෙනවා දැනෙනවනේ කහනවනේ කූඹි දුනවා වගේ දැනෙනවනේ අරකයි මේකයි කියලා මේකේ චෝදනලා ඉතුරු දාන්න ගත්තොත් මේක නා දන්නේ නැත්තම් මේ කයට හිත යෑම කියලා කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ ඉදිරිපේවරක්ද කියලා ඒ හැමදාම ලස්සන මලක් වුණාට ඒ මල දන්නේ පිපිලා තියෙනවා කියලා. අද බෞද්ධයට වෙලා තියෙන්නේ අන්න එතන මේ තරම් ලේසියෙන් චිත්තක්ෂණ වශයෙන් තමයි කාමේ සහ කාම සංඥාව දුරු කරන්න මේ කය. ඒකට කියනවා සමුච්ඡේදන ඒකට කියන්නේ විකම්බන. ඒ වගේම තදංග වශයෙන් කෙලස් ප්‍රහාණය වෙනවායි චිත්තක්ෂණය. කෙලස් ටික කපලා. තේරෙනවා කයට හිත ගන්න පුළුවන්. ගත්තා. මම දන්න හොඳටම කයේ හිත තියෙනවා කියලා. එතකොට ඒ විමුක්ති දෙකක් විවේක දෙකක් ලබනවා වික්ඛම්බන සහ තදංග විමුක්ති. ඒකට ඒක සමාදන් වෙන්න පුළුවන් නම් කාට හරි මේ බණ අහලා හෝ කමඨාන් සුද්ධ කරලා හෝ නැත්නම් ගියාත්මෙන් ගෙනාව පිනක් නිසා හෝ මොනම දෙයකින් හරි මේ කයට හිත ගැනීම විශාලම ශ්‍රේෂ්ඨ කුසල් දෙකක්. එහෙම නැත්නම් දක්ෂතා දෙකක්. නැත්නම් ඥාන දර්ශන විසුද්ධියේ ලකුණු. මට කර ගන්න පුළුවන් වැඩේ තියෙනවායි කිය. මෙහෙම ඉඳ ඉන්නකොට ඒ දැනෙන කය තමයි දැනෙනවනේ කයක් මේ ඇත්තක වහන ඉඳගෙන ඉන්නකොට මේ හුඹහක් වගේ තේරෙනවනේ මේක. මේක නිකන් චෛත්‍යයක් වගේ තේරෙනවනේ මේක. ආනේ තේරෙන දේ නැදගෙන හිටියොත් මේ කය කියලා අපි තේරුම් ගත්ත දේ ඇස් දෙක වහගෙන සතියෙන් පිටවන එක පුදුම විදිහට වෙනස් වෙනවා. කයේ ඉන්න බව, කයෙහි සතිය පිටව බව, කයට අවදි වෙච්ච බව මුල් කරගෙන නිමිති කරගෙන කය දිහා බලන් හිටියොත් මේකේ පුදුමාකාර සෙල්ලම් වගේක් යනවා. ඒක බොහොම සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් අර කය කියලා කණ්ණාඩියක් ඉස්සරහට කියලා මේකප් එක දානකොට පේන කයයි ඇස් දෙක වහන හොදවට සතියෙන් ඉන්නකොට කයයි අතර පුදුමාකාර අර කණ්ණාඩියෙන් පේන එක නිට්යයි සුඛයි සුබයි. ඒකේ ඉතින් ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාලා ඒක සුද්ධ පවිත්‍ර කරන එක ධානය ඉන්නවා. මයිකල් ජැක්සන් හිටියේ ඇමරිකාවේ ඌට එක කුරුලාවක් ආවොත් දොස්තරු පස් දෙනෙක් පහුවෙන්ද ප්ලේන් එකෙන් ගෙන්නනවා. මොකද මිනිස්සුන්ගේ අර මූණත් අහඩුව පෙන්නගන්න වැඩේ යන්නේ අනිතක හැමෙලෙඩක් තියෙන මිනිස්සෙක්. භාවනා කරන වෙලාවේදී කුරුලෑ නෙවෙයි මේක කුණු වෙලා හොදි බහැලා ගියත් යෝගාවචරයට තියෙන එක දිහා බලහනින්ද කියලානේ. අපිට වෙලාවක කය ඇට සැකිල්ල වගේ පෙනේ. වෙලාවක හොටු පේරනවා බේරනවා පේරේ. වෙලාවක කැහි බේරනවා තේරෙයි. වෙලාවක කඳුළු ගලනවා තේරෙයි. වෙලාවක ඇට තේරෙයි. කොයි එක දැක්කත් ඒ වෙනස හරහා මේ භාවනා කඩ නොගෙන ඉන්න සතිය කඩ නොගෙන ඉන්න මේ කය මොන විදියකට අපි හෙට්ටු කරන්න වෙනවද ඒක විශාල ලොකු පිම්මක් ඒ සමත වශයෙන් විපස්සනා වශයෙන් ගැඹුරු විපස්සනාවට යන්න මේ කය බලබලා ඉඳදී කුණු වෙනවා කය බල බලබලා ඉඳදී පුපුරනවා දික් වෙනවා පළල් වෙනවා උස් වෙනවා බර වෙනවා හැල් වෙනවා මේ ඔක්කොම දිහා බලාගෙන සතිය කඩාගත්තේ නැත්තම් මේ කයක රූපෙක එහෙම නැත්නම් මේ ත්‍රිමාණ වශයෙන් ගොරෝසු තිබෙන රූපයක් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එක යෝගාවචරයට තේරුම් ගන්න එක මේ වෙනකොට ලේෂි පෙන්නලා දෙන්න මේ රූපේ දිහා විද්‍යාඥයා බලලා අණුව පරමාණුවට දාලා පරමාණුව පරමාණුක අංශු වලට දාලා ඒක කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව විද්‍යාඥයා තේරුම් ගත්තා දැන් අවුරුදු 200කට ඉස්සෙල්ලා මෙච්චර මේ අණුවක් වශයෙන් තියෙන ස්ථිර සැකස්ම පරමාණුවට යනකොට කැඩෙනවා. පරමාණු ඇතුලේ තියෙන අණු පරමාණුක අංශු එකම චිත්තක්ෂණයක්වත් එක තැනක නැහැ. එව්ව කඩලා ගත්තට පස්සේ ශක්ති විතරයි තියෙන්නේ. ඉතින් භාවනා කරන යෝගාවචර ඉඳපු ගමන් මුළු කයම නැහැ. හැබැයි මැරිලා නැති බව තේරෙනවා. අර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ ඒ ක්වොන්ටම් ෆිසික්ස් හරහා තේරුම් ගන්න එක තේනකොට මේ භාවනාව දන්නේ නැති කෙනා කමඨාන සුද්ධ වෙච්ච නැති එක නා ඉතින් පිරිත් නූල් ගැට ගන්නවා. ඉතින් අප නූල් දානවා මේ බලන්නකෝ කයේ මෙහෙ මෙහෙම වුණා. මේක මෙහෙ මේ කතරගම දෙවියෝ ඇවිල්ලත් දන්නෙත් නැහැ. සමන් දෙවියෝ ඇවිල්ලත් දන්නෙත් නැහැ. එතන වාපිත් සෙම් දෝෂත් දන්නේ මේ භාවනා කරන ගම හොරෙන් ගිහිලා පොඩි සෙත් කවියක් කියාගෙන එනවා. එහෙම නැත්නම් පිරිත් නූලක් ගැට ගන්න එනවා. එතන අප නූලක් දා ගන්නවා. මේක මොකාට එනවද දන්නේ නැහැ නේ. ඔය දෙල්ලක් නෙවෙයිනේ. බැරි වෙලා හරි අන්තභාගයේම හැදුනොත් එහෙම. ඒක නිසා මේ භාවනා කරනකොට මේ කය මේ රූපය රූප සංඥාවක් බවට පත්වෙන එකට අනුග්‍රහ කරන්න ඒකට ධෛර්යය දෙන්න ඒකට බාධාවක් නැතුව ඉදිරියට යන්න පුදුමාකාර කය පිළිබඳව දන් දීමේ හැකියාවක් කාය ජීවිත নিরপেক্ষ භාවයක් අවශ්‍යයි ඒක බුදු කෙනෙකුට අර කාට අම්මට බෑ පුතා වෙනුවෙන් කරපන් කියන්නේ පුතාට බෑ අම්මා වෙනුවෙන් කරපන් කියන්නේ. මොකද අම්මා කැමති පුතාගේ ශරීරේ කුණු වෙන්නේ නැතුව තියනවා දාකේ. එيشා අම්මලා කැමති නෑ. මං මං එනකොටත් පැවිදි වෙන්න එනකොට අම්මා කැමති උනේ නෑ. ඒ තරහට නෙවෙයි. මගේ මස් වලට මගේ ලේ වලට මට වැඩිය අම්මා ආදරේ. අම්මා කියන ඌව කරන්න එපා ওই වයසේදී. ඔබ ගෑණියක් අරගෙන දරුවෝ දෙන්නේ කැදුවල පස්සේ ඔක් කරපන්කෝ මේ බලපන්කෝ දැන් මේ ඉලන්දාරි වයසේදී මේව කරන්න ගියාම. ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ දරුවන්ට කරන්න ওই ටික තමයි. කොමාරි කරලා දරුවෙක් වැදුවට පස්සේ ඒ භාවි පැවිදුණා ප්‍රශ්න නැහැ. එහෙම නැතුව කරන්න යන්න එපා. ওই தত্ত্বය ඊටාම් බයනකයි කාන්තාපක්ෂේ. බැරි වෙලා හරි කෙල්ලෙක් පැංගිරි වයසේදී භාවනා කරන්න ගියොත් මුළු පවුලටම තොইল නටවන්න ඕන. මුළු පවුලම කියනවා මොකක් හරි මෙයාට මානසික අසහනයක් තියෙනවා. අනිත් එක මේ පවුලට හරි නෑනේ අප්පා මේ. තරුණ වයසේදී මතල්ල යන එක. ඉතින් ඒ තරම් අපේ සමාජ බන්ධනේ සත්‍යයට විරුද්ධයි. අපේ සදාචාරයේ සත්‍යයට විරුද්ධයි. අපේ සભ્યත්වයේ සත්‍යයට විරුද්ධයි. අපි මේ අරගෙන තියෙන ජන සම්මුතියක් කියලා එකක් තියෙනවානේ. තන්නේ කර සත්‍යයට විරුද්ධයි. ඒ නිසා සත්‍ය දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. ඒ පර සම්මුති සත්‍යයේ ඉඳලා මේ පරමාර්ථ සත්‍යයට යන්නේක යෝගාවචරයේ සිද්ධ වෙන්නේ මේ කයෙහි නැත්තම් හුස්මෙහි නැත්තම් පිම්බීම හැකිලිම එහෙම නැත්තම් වම දකුණ බලාගෙන ඒකම කරගෙන යනකොට මේකේ තියෙන විකාරෙන්න පටන් ගන්නවා. කයෙහි විකෘතියෙන්න පටන් ගන්නවා. අන්නේ විකාර ටික මල් මාලයකට මල් ලැබුණන්න වගේ එනේන එක හරහා සතිය පවත්වන්න ගියොත් යාට තියෙන මේ සම්මුති සත්‍ය කියන එක පුදුමාකාර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට සම්මුතිය කට්ටි කැඩලා යනවා. සම්මුතියට දරන්න බෑ. නමුත් අනිත්‍යතාවයට වෙනස් වෙන සුළු බව කියන මේ සත්‍යයට යෝගාවචරයා යම් ආකාරයකින් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඒක කවදාකවත් බහුවචනෙන් සිද්ධ වෙන්නේ නැහැ. මම දැන් මෙතන කියන උපමානය විතරමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒකට කරන කැපකිරීමට කට ඇරලා කියන්න පුළුවන් ආර්ය පරිශ්‍රණය කියලා. ඒ ආර්ය පරිශ්‍රණය කරනකොට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ කයට මොනවත් කරන්නේ නැතුව වෙන දේ දිහා බලන එක. සංස්කරණය කරන්න එපා, චේතනා කරන්න එපා, ප්‍රාර්ථනා කරන්න එපා, පන්තු වෙන දෙයට ප්‍රතික්‍රියා කරන්න එපා. මේක වේවා, මේක නොවේවා කියලා හිතන්න යන්න එපා. එහෙම හිතාන ඒ කමඨාන සුද්ධ වෙලා ගියොත් තේරෙයි මේ කය දිහා බලනකොට කොච්චර ප්‍රාර්ථනා මතුවෙනවද කියලා. කොච්චර චේතනා මතුවෙනවද කියලා. කොච්චර බලාපොරොත්තු මත වෙනවද කියලා. කොච්චර ප්‍රතිඵල අපේක්ෂා කරනවද කියලා මේ ඔක්කොම දිහා බලලා මම මේ මගේ මට ඕනකමට මේක මත වෙන්නේ. එහෙම නැත්නම් මා හරහා මේ මල්ලව කරවන දෙයක්ද? මේ මතුවෙන උපය උපාදානා චේතසා අදිඨානාබි නිවේසානුසය මේ මේ ගිරිමානන්ද සූත්‍රය ඕගොල්ලෝ කියවලා ඇති සබ්බ සංකාරයේසු අනබිරත සංඥා උපය උපාදානා චේතසා අදිඨාන අබිනිවේෂ අනුසය මේ ප්‍රාර්ථනා ආසාවල් කළ යුතු දේවල් හීන සැලසුම් මේ සියල්ලම තමයි පව් කියලා කියන්නේ සංස්කාර පැත්තෙන් බලනකොට. ඉතින් එහෙම වෙච්චාම මේ ජීවිතේ එන ගහච්ච තොම් පිට්ටනියක් වගේ කිසිම ප්‍රාර්ථනාවක් කරන්න බෑ කිසිම ආසාවක් ඇති කරන්න බෑ උපේ උපාදානයක් කරන්න බෑ නිසා ඉස්ථානයක ලොකු අහමුරු කෙනෙක් කිව්වලු බුදු අම්මේ නිවන කියනකොට බය හිතෙනවායි කියලා. මොකද ඒ අහමුරට තේරෙනවා මේකයි බුදු අහමුරු කියන්නේ කියලා. ප්‍රාර්ථනාවක් නැත්තම් අපි පිස්සන් කොටුවක මේ වෙනකොට. අපි ජීවත් වෙන්නේ මොකක් හරි එල්ලයක් ඇතුව ජීවත් වෙන්නේ. එල්ලේ නැති වෙච්ච දවසේ ඉතින් පිස්සු කියලා තමයි කියන්නේ. ඉතින් සම භාවනා කරන්න ගියාම මේක මගට ගෙනිලා හොම්බට ඇනලා පෙන්න ආයෙ නතර කරනවා. ආයෙ ටිකක් ගිහලා හොම්බට ඇනලා පෙන්න නතර කරන ඔන්න කය තියා හිතාන ඉතර ඔන්න කය මේ මේ විදිහට විකෘති වෙනවා. මේක නිකන් අර කලවැද්ද බරු ගහපු ඇවැල ගෙඩියක් වාගේ. හැම වැත්තෙම පහිරු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක දිගේ යනවට යනකොට ප්‍රාර්ථනා නොකර චේතනා නොකර අදිෂ්ඨාන නොකර ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව මේක දිහා බලහින්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක් මේක සරුවචන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමිති සික්කති කියලා කාය සංස්කාරයන් සංසිඳෝමෙන් සංසිඳෝමෙන් හුස්ම ගන්නයි කියන. ඒ මොකද චේතන ඇවිල්ලා මේක අවශ්‍යන. ප්‍රාර්ථනා ඇවිල්ලා අවශ්‍යනවා. බලාපොරොත්තු නැද්දයක් වෙච්ච නිසා බය වෙලා ඇවිස්සෙනවා. මේ ඔක්කොම ඇවිසිලි තියේදී ඒ සීර මාරපාක්ෂිකයි. මේක දිහා කය මගේ නෙවෙයි කියන මට්ටමේ වගේ. කය මම නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි මට්ටමේ කය කියන පරිශනාගාරේ මේ පරිශන යනවා. මේකේ নানা ආකාර විකෘති নানা ආකාර විලෝපන සිද්ධ වෙනවා මේක දිහා බලාගෙන ඇස්සත්තේ නමුත් අන්ධේක වාගේ මේකට කනට දේවල් ඇවුනට මොකද බීරෙක් වාගේ නාසයට දිවට කයට දැනුණට වගේ මොතේ නැති කෙනෙක් වාගේ විඥාණයෙන් පෝර දාන්න නැතු මේක දිහා බලාහන ඉන්නවා කියන එක ඔය මාර්ග ඥාන දර්ශන විසුද්ධියට වැඩිය වටිනවයි කියලා හිතෙනවා. ඒකට මේ සූදානම් කරන මේ පොඩි පොඩි පියවරවල් ටික. මොකද කිසිම කෙනෙකුට කිසිම දෙයකින් කාටවත් උදව් කරන්න බෑ. Taman දැනගන්න ඕනේ මගේ කයට මොන විකෘතිය පේන්න පටන් අරගත්තත් මම දිගට පුළුවන් නම් ඉරියව හොල්ලන්නෙත් නෑ ප්‍රාර්ථනා කරන්නෙත් නෑ ඉන්නවා. මේ කියන්නේ මේ එක දවසේ කරනවා කියන එක නෙවෙයි ටික ටික ටික ටික මේ කයත් එක්ක සෙල්ලම් කරනවා. මේක කරනකොට ප්‍රධානම දේ ප්‍රධානම කමඨාන සුද්ධ වීම කියලා කියන්නේ මේකට ප්‍රාර්ථනා දාන්න එපා. මේකට චේතනා දාන්න එපා. ඒකට සංස්කාර දාන්න එපා. මේ වෙන දේ දිහා බලන්නේ. සංස්කරණය නොකර මේකට චීනේ විශේෂයෙන්ම ජපානයේ ඔය ටාවිසම් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවයට මුසු වෙලා ඉන්නේ කියලා කියනවා. වෙන දෙයට හැඩ ගැහිලා ඉන්න මොනම දෙයක්වත් කරන්න එපා. කාටද කරන්න පුළුවන්? මොකද කාට හරි කරන්න ඕනේ. මේක නොකරන දෙයක්. මොනවාක්වත් කරන්න එපා. සුම්මයිරි. අජාර පොඩි ළමෙන්ට අපි සතිපාසලේ අර මැජික් ජායක පෙන්නනවා. ඒ බෝතලයකට පොඩ්ඩක් පස් ටිකක් දාලා නැත්තම් ග්ලිටර් එක දාලා මැලියන් ටිකක් දාලා ඒක හොල්ලපුවාම ඒක ඇතුලේ ඔක්කොම අංශු කැලකෙන්න පටන් ගන්නවා. තිබ්බහම එහෙම අංශු තැම්පත් වෙනවා. ඉතින් හැම ළමයකටම අතට ඒක දීලා අහනවා මේක හොල්ලන්න නැතුවම තියාගෙන ඉන්න බෑන අංශු කැලඹෙන්නේ නැතුව ඒකට මණ්ඩි බිඳිලා තියෙනවා. දැන් හොල්ලන්න බෑ. ආ ඒකට මණ්ඩි බිඳි මණ්ඩි කැලඹෙච්ච ගමන් අපිට විනිවිද පේන්නේ නැහැ. ඒක අර තියෙන පිරිසුදු ගතිය නැති වෙනවා. දැන් හොල්ලන්න නැතුව ආයෙ ඉන්න බෑන ඒකට ආයෙ මණ්ඩි පිටේනවා. ඉතින් අර ගාල්ලේ ගිය වෙලාවේදී හුඟක් වෙලාවට මං යුවා කරන්න මේගොල්ලෝ තමයි කියලා කරන්නේ. ඉතින් මං ගිය වෙලාවක ඒ කට්ටියට කරන වෙලාවේදී මං යවුවා ගෑන් ළමයි වගේ හිටියේ. මංගම දැන් මේ කැලඹිච් එක නතර කරන්න මොනවද කරන්න ඕන කියලා. හොල්ලන්න නැතු ඉන්න ඕනේ. මං කිව්වා නිකන් හිටපන් කියන්නේ ඕකට තමයි. දැන් කැලඹිච්ච වතුර වීදුරුවක් තැම්පත් වෙන්න මොනවද කළ යුත්තේ නිකන් ඉන්න එක. ඒක තමයි බැරි. කිසිම කෙනෙකුට බෑ මේ ඇවිස්සිච්ච හිතක් දීලා ඇවිස්සිච්ච තැම්පත් වෙන තියෙන මොනවත් නොකර ඕම ඉන්නේ. එතකොට වෙන්නේ නිකන් සාමාන්‍ය බණ්ඩි මිදෙනවා. ඉතින් ඕකට භාවනා ක්‍රමද, මහායානද, තේරවාදද, සමතද, විපස්සනාද මොන මානසික මට්ටමේ ඉන්නේ කියන එක බලපාන්නේ නෑනේ. ඒ කැළඹිච්ච වෙලාවේ බලන්න මේකට අත දැම්මොත් කැළඹෙනවා. ගෝරි ගොඩයි. කලඹන්නේ නැතුව ඔහොම තියලා තියන්න. ඔක ඉස්සල්ලාම වෙලා තියෙන ඔය චින්නටාන් කියන ඒ තා ඒ හාමුදුරු මං හිතන්නේ වියට්නාම් හාමුදුරු දැන් ඉන්නේ ප්‍රංශේ. ඒ හාමුදුරු පොඩි ළමයට හරි කැමති. ඒ පොඩි ළමයි ආපුවාම ඒ ළමයින්ට විනෝද වෙන්න හදලා තියෙනවා විනෝද සායක. ඉතින් ආට පස්සේ ගෑන් ළමයට කිව්වලු මේ ඔයාට දොඩම් වීරුව දොඩම් තියෙනවා කැමති නම් බොණ්ඩේ කියලා. ඊට පස්සේ කිව්වලු මාමේ මට බෑ. මං දැන් ශ්‍රී ලංකාවට යනවා. ඊට පස්සේ කිව්වලු ඔයාගේ වීදුරුව වක්කලා තියලා යන්නේ. ඉතින් ඒ ළමයා කරපු දේ අර දොරම් බෝතලෙන් වීදුරුවක් කරලා තියලා කන්දට ගියා. ඊළඟ පැයක් විතර සෙල්ලම් කරලා නටලා ඇවිල්ලා කිව්වලු මේ මාමි කියලා කතා කරන්නේ ඉතින් නැත්නම් හාමුදුරුවෝ මාමි මේ වීදුර භාවනා කරලානේ. මං එනකොට තැම්පත් වෙලා. ඉදා ඉඳලා ඒක ජාත්‍යන්තර උපක්‍රමයක් වෙලා තියෙනවා. කැළඹිච්ච හිතත් තැම්පත් කරන්නම් නිකන් හිටපන්. ඔකට ත්‍රිපිටකය ඉගෙන ගත්තයි කියලා දුෂ්කර ක්‍රියා කරයි කියලා බුද්ධහගම් උණයි කියලා නොඋණයි කියලා කිසිම බලපෑමක් තියනවා. කොහොමද කියලා දෙන්නේ පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති කියන එක තමයි බුදුරජාණන් කියන්නේ හුස්ම ගන්නකොට. හුස්ම ඔහොම තැම්පත් වෙන්න නිකන් හිටපන්. ඕක හෙව්වත් කලබල වෙනවා. ඔයලා දැක්කත් කලබල වෙනවා. ඔයලා නොදැක්කත් කලබල වෙනවා. මේ එන හුස්මට එන්න අරපන්. නැත්තම් කයට ඕ හොඳට කය දිහා බලන්න. ඒකට කම්පන චංචල ගොඩක් එයි. බලාහන හිටපන්. දැන් අපේ අම්මලා අපිට බණින්නම නිකන් හිටපන් දරුවා කියනවා. තොකකුත් අනලා කියන්නේ. නිකන් හිටම යකෝ කියන. මේ බුදුරජාණන්සෙත් ඒකමයි කියන්නේ. හැබැයි ඩොක්කක් අනින්නේ නැහැ. ඒ නිසා අපි ගණන් ගන්නෑ. බුදුන්සේ හොටුව හිල් වෙන්න දෙකක් කරලා කියවන්න කහිටපේ යකෝ කිව්වනකොට මං කියනා වගේ කවදාවත් බුදු ආමතුරු මං වගේ නපුරු නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඉඳගෙන ඉන්න ගමන් පොඩ්ඩක් නලියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේකට සමත භාවනා ක්‍රමයක් දානද මේක විපස්සනා කරනද මොන හරි මොකද්ද සාංශ දැන් කරන්න ඕනේ කියලා. දන්න જાතියෙන් කට ගෙවෙනකන් කිව්වත් ඔය කරබන හිටපන්. ඒ කරබන ඉන්නවා කියන්නේ කය පරිත්‍යාග කිරීමක්, ජීවිත පරිත්‍යාගයක්. ඉතින් මේ අර මුළු ලෝකයක් කාමවස්තු පරිත්‍යාග කරපු කිනාට විතරයි මේක තේරෙන්නේ. එimhe නොකරපු එක්කනට මේක කියන්න බෑ. ඊට පස්සේ නීවරණ ටිකත් පරිත්‍යාග කරලා කයේ හිත තියාගන්න දන්න කෙනාට මෙයාට කියන්නේ. ওই තව ටිකයි තියෙන ඕකට කොහොම තැම්පත් වෙන්න අරපා. සංස්කරණේ කරන්න එපා. ඇඟිලි ගහන්න එපා. ඇඟිලි ගහනවා නම් ඒක අකුසලයක් කියලා හිතපන්. මොනක්වත් නොකර වෙන්දට වෙඩි ඉන්න පුළුවන් නම් භාවනා දියුණු වෙනවා කියලා හිතපන්. ඒතර මොකද වෙන්නේ මන්දි ටිකට? තැම්පත් වෙනවා. ඒකේ න්‍යාය ධර්මයකට ලක් වෙනවා ස්වභාවයට ලක් එකතු වෙනවා අන්නේ ස්වභාවයට එකතු වෙන්න මමයා දෙන්නේ නේ මාන්නේ දෙන්නේ නේ තණ්හාව දෙන්නේ නේ එතකොට මේ ඇවිස්සෙන ගතියට තණ්හා මාන දිට්ටි කියලා හොඳට මතක තියාගන්න දැන් මට මේ මේ තැම්පත් වෙන දෙයට තැම්පත් වෙට දෙන්නේ නැතුව මේ නටවන්නේ කවුද මේ මේ මොටිවේෂන් එක කොහෙන්ද එන්නේ තණ්හාවෙන් මාන්නෙන් දිට්ටියෙන් ඒ තුනට තරුවචනාංශි ප්‍රපංච ධර්ම කියලා කියලා තියෙනවා. මේ තැම්පත් වෙනදී තැම්පත් වෙන්න දෙන්නේ නැතුව පැහිය වෙනවට අයියා වෙනවට අක්කා වෙනවට මුදුන වෙනවට ගරු වෙන්න හදනවට ගුරා වෙන්න හදනවට ඕක තමයි කෙලස් කියන්නේ. මේ කැලලට තේරවාදී හරි බයයි. තේරවාදී පුදුම බයයි. මහායානේ මේක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ තේරවාදයේ මේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියන එක මරුණට පස්සේ මිනියට කියන්නේ මොකද ෂුවර් නේ මිනියට ඇහෙන්නේ නැහෙනි. ඉන්නකම් කිව්වොත් මහා මුස්පේන්තුවක්. මගුල් ගෙදරකෙම ගිහිල්ලා කිව්වොත් මේ කපල් එක අතකවදගෙන ඉන්නකොට සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා අයියෝ අෂ්ටක මොකක්වත් නැහැ. ඒක කියන්නේ මිනිය හදලා බටහිර ඔළුව දාලා බඩ උඩ අත තියාිනකොට ඔන්න සංඝයා වහන්සේලා ගිහිලා අනිච්චාවත දංකාරා කියලා ඔන්න පටන් අර ගන්නවා. ඒ ෂුවර් මිනිය අහන්නේ. අනික් කට්ටියත් කියනවා මල ගෙදරක තියෙන අඳෝනාවක් තමයි කියලා. කාටවත් නැහැ කියන්නම් බෑ. සංස්කරණය කරන හැම දෙයක්ම දුකක්. සංස්කරණය කරන හැම දෙයක්ම අනිත්‍යයි. ඉතින් මේක බටහිරට ගිය පළවෙනි සැරේ මුළු බටහිර චින්තනේ දෙද්දරුම් කාලා ගියා. මොනව හැදුවත් කක්ක තමයි හදන්නේ. මොනව හැදුවත් දුකක් තමයි හදන්නේ. එයිසා තියෙන දෙයට හැඩ ගැහෙන්න පුළුවන්කම කියන බුදු වෙනවයි කියලා. තපස් රකින්නයි කියලා. මහානකම් කරනවයි කියලා. යෝගාවචරයයි කියලා. බාල දක්ෂයයි කියලා. බාල දක්ෂිකාවයි කියලා. තියෙන දෙයට හැඩ ගැහෙන එක. නමුත් ඒ වෙනුවට හදන්න ගියොත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච කියන පදේ හඳුල්ලා දෙනවා. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. ඒක නිකන් අනිච්ච කරගෙන අපේ තේරවාදී. පළවෙනියම තියෙන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා පස්සේ තන කම් වෙනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. ඉතින් මේ දෙකේම තියෙන අනිච්ච සංඥාව. පළවෙනි අනිච්ච සංඥාව කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර පිළිබඳව අනිත්‍ය. අන්තිම එකට කියනවා සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා. ඒතර කියන්නේ අනිත්‍ය නෙවෙයි න ඉච්ඡති කියන වචනේ. න නිච්ඡති නෙවෙයි න ඉච්ඡති කියන පදේ. ඉතින් මේක මට කියලා දුන්න මට මතකයි 2010 දනුවේ 6 2006 විතර ওই චෙකස්ලෝනික හාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ඔයගොල්ලෝ කොච්චර කිව්වත් මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතන මේ අනිච්ච සංඥාව සහ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියනක මෙතන මහ ප්‍රාණ ඡයන්න එන්න ඕනේ. ඒක නිසා මේක පොඩ්ඩක් බලන්න අරකදී පෙන්නලා තියෙන්නේ රූපං අනිච්චං වේදනා අනිච්ච සංඛාර අනිච්ච ඒකයි තියෙන්නේ. මෙතන අනිච්ච කියන තැන පේනවා සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිගුච්ඡති. සියලු සංස්කාරයන් කෙරේ ප්‍රඳන්න එපා. අට්ඨියති හරා ඉති අතහැර දමන්න jigucchati තුච්ච කරලා සලකන්න සියලු සංස්කාරයන් කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියලා තුනක් තියෙනවා එහෙම නැත්නම් මේ හිතාමතා කරන දේවල් කියලා තියෙනවා අපි හිතාමතා කරන හැම දෙයක්ම දුක පිණිස හිටිනවා හිතාමතා කරන හැම දෙයක්ම අනිත්‍ය පිණිස හිටිනවා හිතාමතා කරුවත් නැතත් සියල්ල අනත්තයි ඒ සමේ ගාත තුනට විශේෂ පොත් ලියලා තියෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ අනිච්ච දුක් දෙකට සංඛාර කියලා දාලා අනත්ත කියන පදයට ධම්ම කියලා දාලා තියෙනවා. ඉතින් මේකෙදි මේ අපි මෙතෙක්කල් විඳවන්නේ කරපු ටිකටනේ. මුළු සංසාරෙම අපි අද විඳවන්නේ අපි කරගත්ත දේවල් ඉල්ලගෙන කාපු කෑමනා. ඇද්දගෙන නාන නෑම. බිදාගෙන කන පරිප්පුවක්. ඉතින් අපිට පුළුවන් ද චිත්තක්ෂණ කීයක් මොනවත් නොකර ඉන්න. එච්චරයි භාවනාවේ දියුණුව කියන්නේ. ඉතින් නොකර සිටින්න මොනවද කරන්න ඕන කියලා හොර නිකන් හිටපන් කියන එකයි කියන්නේ. ඒ නිසා ඔය මේ කවුද රමණ මහරිෂි ලියලා තියෙන පොත් තුනක් අපේ ත්‍රිපිටකේ වගේ පොත් තුනටම දාලා තියෙන සුම්මයිර කියලා. නිකන් හිටපන්. පුළුවන් නම් උදේට ඉර නගින්න දරින්න හැන්දෑවට බහින්න උඹ හිටපන්. වැස්ස පාපුදෙන් පායන්නේ පායපුදෙන් උඹ හිටපන්. ඔබ නැටුවයි කියලා ඔක මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ මට්ටමට අපේ ශික්ෂාව ඇති කරගන්න ඉස්සරලාම උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ කාය සංස්කාර සම්බන්ධවයි. කාය සංස්කාර කියලා කියන්නේ කාය තැම්පත් කරලා කොච්චර වෙලා බලන්න ඉඳගෙන පුළුවන්ද මොනවත් නොකර මේක තියා සීරසිය කයෙම හිත තියනවා කියලා තියෙන චිත්තක්ෂණය ඇතුව කොච්චර වෙලා ඒක ලොකුම ජයග්‍රහණයක් ලොකු ප්‍රතිපදා ප්‍රතිපදාවක් මට මේක බලන්න ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒකෙන් පේනවා මෙයා පෙර පිං කරපු කෙනෙක්ද වාසනා කියන්නේ භාවනා කරපු සංස්කාර සංසාරේ උපනිෂේ සම්පatti තියෙන කෙනෙක්ට එක තැනක විනාඩියක් ඉන්න බෑ නලියන. ඒ හැම කෙනාම නලියලා තමයි පටන් ගන්න. හැබැයි මානසික අසහන සහ කායික රෝග තියෙන කෙනාට කොහොමඩක්වත් ඉන්න බෑ. ඒ නිසා භාවනාවට දාපු ගමන් ඒක හොඳම ටෙස්ට් එක. මෙයාට මානසික අසහන තියෙනවනම් ඉන්න බෑ. මොනවත් කරගන්න බෑ. නලියනවා. එනේන හැම දෙයකම චෝදනා කරනවා. නිකන් හිටියත් චෝදනා කරනවා. කායික රෝග තියෙනවනම් වේදනට්ට කියලා කියනවා ඒත් බෑ. ඒ නිසා මේ කායික මානසික යම් ප්‍රමාණයක මධ්‍යස්ථ කෙනෙකුට විතරයි මේ පරියන්කයක් සක්පණක් දිගට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට දවසින් දවස දවසින් දවස තමයි තේරෙනවා නම් මේ ඉඳගත්තර පස්සේ නලියවුවත් නැතත් ඉතින් අර කයේ තියෙන අමාරුවට නලියපු දෙයක් මම එකක්වත් අනුමත කරන්නෙත් නැහැ. එකක්වත් සාදු කියන්නෙත් නැහැ. කොච්චර වෙලා මට දැක්කට නොදැක්කා වගේ, දැනුණට නොදැනුණා වගේ, ඇහුණට නැහැ වගේ, වටුණාට නොවැටුණා වගේ මලමිණියක් වගේ ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඕකත් භාවනාවක්ද කියලායි අපේ කට්ටිය. ඕකත් භාවනාවක්ද කියලා. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉස්ලාමයේ කායික මානසික රෝග පිළිබඳව බටහිර ලෝකේ පියා විදිහට සලකන්නේ. එයා එයා කියලා තිනවා කාට හරි මානසික අසහනයක් තියෙනවා නම් එයාට කතා කරන්න අරින්න කවුන්සලින් එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝසියේෂන් කතා කරන ගමන් උඹ ඒක අහගෙන හිටපන් බීරෙක් වගේ මුළු ලෝකෙම චෝදනා කරා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරපුවා මොකක්ද ඇති වෙන්නේ වැඩි? එහෙම නේද? හූමිටි දෙන්න එපාද? ඒකට පත් උත්තර බඳින්න එපාද? එයා කිව්වා පත් උත්තර බඳින්න බඳිට හූමිටි දෙන්න දෙන්න අර මනුස්සයාගේ ප්‍රවාහයේ බාධා වෙනවා. එයිසයට කතා කරන්න අරපන්. පුළුවන් නම් අහගෙන හිටපන්. බීරෙක් වායේ ඔය 10 කුටි ඉඳදී ලොකු සාංශිකාව මං ඉඳදී ලොකු සාංශිකාන්සේ ළඟට එනවා අපි යනවනේ කමටහන් සුද්ධ කරන්න. මේ කාලේ වගේ පිළිවෙල කරත් තිබුණේ නැහැ, නිතිපතා තිබුණේ නැහැ. ලොකු සාංශි කියනවා. ඔය එක එකනා එක එක පද වැඳගෙන එනවා කමටහන් සුද්ධ කරන. උඹ කරබන අහගෙන හිටපන්. නෑ වුණා වගේ. ඒ පුද්ගලයා කියන දෙයට මනස සම්බන්ධ වෙච්චාම අපිට කියන්න ඕන දේ තේරෙයි. ඔය කියන වචන වලවත් කියන කරුණු වල ඉව නොමග යවන සුළුමයි. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ වෙච්ච දේ කියන්නේ එයා කියන්නේ මට මෙහෙම හිතුණා මට මේක ඕන වුණා මට මේක නැති වුණා කියලා. ඉතින් ඒක තමයි ලෙඩාගේ හැටි. මේක තියා අහගෙන ඉන්න පුළුවන් නම් බීරෙක් වාගේ. කමටාන සුද්ධ වෙනවා. එයාගේ නෙවෙයි අඩු ගන්න මගේ කමටාන සුද්ධ වෙනවා. මේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දැන් අවුරුදු 10ක් මේවා කියන්න කියලා මම කොච්චර සුද්ධ වෙලා ඉන්නවද කියලා. ඕගොල්ලෝ යනකොට හැමදාම මට වැඳලා කියන්නේ සාරිපුත් ආදි තේරාණ ආගතා පටිපාටිය කියලා මං කවදාවත් ඕගොල්ලන්ට වැඳලා තියනවද? ওই කරන හැම කමඨාන් සුද්ධ කිරීමකින්ම මේ කියන හැම බණකින්ම පුදුමාකාර සුද්ධියක් එනවා. මොකද ඒක පිළිහිටලා කියන්න ඕන. නිසා කමඨාන් සුද්ධ කරනත් තමන් වෙච්ච දේ හරියට එහෙලි කරනවා නම් එච්චරයි ආයි කවුරුත් ඒව දිහා බලන්න ඕනේ ඒක බීරෙක් වගේ අහගෙන ඒ වගේම හිත ඇතුලේ කතාව යනවනේ. බීරෙක් වගේ අහගෙන ඉන්න. මොකක්වත් දෙන්නේ අර මහින්ජායක තැම්පත් වෙන. හදවත ඩිඩ් ඩිඩ් ඩිඩ් ගාල නටන්න පටන් අර ගන්නවා කියන හරි. උඹ නටන්න ඕන නටපන් මොකද්ද ප්‍රශ්නේ? බලගෙන ඉන්න ඕක කොහොම තැම්පත් වෙන. ඉතින් කවුරු හරි වොත් මොකද්ද මේකට තියෙන ජපමන්තරේ මොකද්ද මෙතෙන් තියෙන මැජිකේ නිකං හිටපං තුම්මයිරි මොන යකාවත් මොන යක්ෂණීවත් මේ කමඨාන් සුද්ධ කිරීමක් හෝ බණක් හෝ ඥාන දර්ශන ප්‍රතිපදාවක් විදිහට තේරුම් ගන්න. ඒගොල්ලන්ට ඕනේ මොන්නම හරි සාන්ති කර්මයක්. අර කපුවා වගේ හෝල් කොටුවක් කරන ඇවිල්ලා ඔලියෝ තීලා ගැට ගහලා ආ එහෙනම් නටපන් අරකයි අර සීටි මැසිනයි ඔඩ්ඩි මැසිනයි කී කිය හඳුන් කුරුපත්තු කර කර දුම්මල ගහගෙන නටනවනම් අම්මා සාන්තිය බොහොමයි. සරුවචන්හන්සේ ගාව මොකක්වත්ම නැහැ. සර්වඥාන්සේ කියන ඕම තැම්පත් වෙන්න අරවා. තැම්පත් වෙන්න බැරි මොකද අපේ සංසාරේ පුරාවට අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහලා තියෙනවා. දැන්වත් අඩු ගානේ මතක තියාගන්න කාගවත් ජීවිතවලට ඇඟිලි ගහන්න යන්න එපා. මහා භයානක අපරාධයක්. ඒක බර්ටන් රසල් කියනවා තව කාගේ හරි තව කවුරු හරි සුද්ධ කරන්න ඕනේ තව කාගේ නිවන් දක්කන්න ඕනේ තව කාගේ පින් කරවන්න ඕනේ කියලා කාට හරි પરමාර්ථයක් ඔලුවට දාලා ඒ මනුස්සයා ඒකට මෙහෙවනකට මම ලොක්කා වගේ පෙනී හිටනවා විතර මානව ධර්මයක් නෑ පෙරේත මානව ධර්මයක් තුප්පහි මානව ධර්මයක් නෑ කාටවත් ඇඟිලි ගහන්න යන්න එපා එයාට ඕන නම් එයා නැගිටි උඹට නැගිටවන්න බෑ පුළුවන් නම් උඹ නැගිටියා අද ආගමේ මොකද්ද කරන්නේ අපිට ගිය ආත්මීගාවාත්මේ හදලා දෙන්න අහනවා මෛත්‍රී බුදුහාමරගේ සාසනය හදලා දෙන්න හදනවා. ඒ කරන එක එක්කත් කරන්නේ අපිත් එහෙමනේ. අපි මුස්ලිම් කෙනෙක් දැක්කොත් එහෙම අපි අපේ ආගම හරි ෂෝක් එන්නකෝ අපි ගාවට අපි ළඟ බඩු ෂුවර් කියලා. ඒගොල්ලෝ ඇහුවොත් උඹ කරනවද කියලා? නෑ නේ අපේ අම්මලා තාත්තලා කෙරුවා අපි කරන්නේ අපිත් බලාපොරොත්තු වෙනවා මෛත්‍රී බුද්ධ සාසනය කරන්න. එන් තම්බි මිනිසෙක්වත් පිළිගනීද? අනුන්ගේ ජීවිතයට ඇඟිලි ගහන මිනිහා තමන්ගේ ජීවිතේ හැමදාම ඉඳගන්න කි ගමන් කලබල වලටපත් වෙනවා. පුළුවන් නම් කෙනෙක් ඇහුවොත් උදව්වක් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද උදව් ඉල්ලන්න ඉස්සලා ගිහිල්ලා පැනලා උදව් කරන්න හදනකොට ඉන්නේ සාපේ නිසා තමයි අපිට ඉඳගත්තාම ඒක තැනක ඉන්න බැරි. අනුන්ට සද්ද කරපු මනුස්සයාට ඉඳගත්තට පස්සේ নানা ආකාර සද්දයි. අනුන්ට එක විදිහට ඉන්න දුන්නේ නැත්තම් ඒ මනුස්සයා එකතු වෙච්ච ගමන් අනික් කටේල කරදර කරනවා. මම යුනිවර්සිටි ගෝේ මහලු පල්ලෙම ඉන්නකොට දවල්ට නිදා ගන්නකොට එකෙකුටවත් නිදා ගන්න දෙන්නේ නැහැ මම. වැඩිම ගිහිල්ලා මොනවාරි කරලා අවුස්සනවා. ලන්ච් ඉට්ටෝලේ. මම මල ආතයක් වුණා. ඊට පස්සේ මම ඔක්කොම ඇවිල්ලා වටගෙන ගිහලා මාව දැම්ම වතුර ටැංකියට. උසගෙන ගිහිල්ලා මොකද එකෙකුටවත් බුදියන් ඉන්න දෙන්නේ නැහැ මට වෙනම නමක් දාලා දුණා ඒකට තියෙන ගායට. ඔක්කොම ගිහිල්ලා මාව වතුර එකට දැම්ම මොකද ඒක වෙන්න එපා ඉතින් මම අනුඟ අවසනවනම් මම ඇවිස්සෙන්න ඕන. භාවනා කරනකොටත් අපිට ওই සද්ද ඇහෙන්නේ. අපිට ওই නලියන්නේ. නිකම්ම නිකන් ওই හිතනද මීයන්ට තරහ ගිල්ලා නලියන්නේ කරපු අකුසල. අපි අනුන්ට දීපු දඩ අනුන්ට කරදර වෙනසා කල්පනා වුණොත් කාට හරි අනේ මං ඉන්නකොට උන් කරදර කරනවා අනේ තරහ නොවි පව ගෙවෙන්න අරින්න අලුතෙන් කර්ම රැස් කරගන්න එපා කියන ඥානෙ පහළ වුණා මම දන්නේ මෙහෙම කිව්වට තේරෙනවද කියලා මට කරදරයක් ආවා මේකේ පරණ කර්මයක් ගෙවුණා මම මේකට හිත නරක කරගන්න අරකයි හිත නරක කරොත් අලුතෙන් කර්ම රැස් වෙනවා ඒ නිසා ඒ ඒ කරදරේ හරි වෙච්ච වෙච්ච දෙයට එන්න සේරද කියලා කරබන හිටපන් කාටවත් කියන්නත් එපා අලුතෙන් ඒ වගේ නෙවෙයි හිතමනාප කරගන්නත් එපා අනේ එතකොට නම් තේිනවා මේ තැම්පත් කිරීම තේරෙන මිනිසෙක් කියලා එහෙම නැත්නම් මේකට මොකද්ද කරන්න ඕනේ? කවුද මෙහෙම කෙරුවේ? යුද්ධය පසිඳලන්න ඕනේ. අරයට දඬුවම් කරන්න ඕනේ. මෙයාට දඬුවම් කරන්න ඕනේ කිව්වොත් විශාල ආත්ම පාදයකට අපි පටලවිලා අවුල් වෙනවා. ඒක නිසා මේ සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති ජගුච්ඡති කියලා මේ තමන් මේ කරන්න වෙනවා වැඩ. මధుරෙක් කෙනකොට කහන්න හිතෙනවා. නමුත් අපි දන්නවා කහන්න නැතුව ඉන්නවනම් හොඳයි. නැත්තම් ඇගේ කූඹි නලියනකොට හිතෙනවා පිහන්න බලනකොට කූඹියෙක් නැහැ. ඒතර හිතන පිහන්න නැතුව හිටියන හොඳ නැමත කරන්න බෑ. කාය ආසාව නිසා. ඒ නිසා එක සැරයක් දෙසරයක් කරලා අදිෂ්ඨානයක් ගත්තොත් කමනේ ඇත්තටම කූඹියක් ආවත් මං කරපණ ඉන්නවයි කියලා. ඒතර කියන සංස්කාරයන් පිළිබඳ අට්ඨියති. ඒකේ හිත ඒක පිහිටන්නේ නෑම. හරායති අනේ නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. jigucchati බලන්න මගේ කයර තියෙන ආසාව නිසා මම නිතරම පිහෙනවා. අනේ කවදද එන්නේ මට දවසක් ඇත්තම කූඹියක් කෑවත් ඇත්තම ඩෙන්ගු මඳුරෙක් විද්දත් කරබන ඉන්න පුළුවන් වෙලාවක්. එදාට මං කියන්නම් කවදාව ඩෙන්ගු හැදෙන්නේ නැහැ එදාට. කවදාවත් හැදෙන්නේ නැහැ. මොකද අපේ හිතේ තියෙන ඒ ඉමුනිටි එක ලැබෙන ඒ ප්‍රතිශක්තිය නිසා අපේ හිතේ ඕන හැම රසායන ද්‍රව්‍යයක්ම හදා ගන්න. ඕනෙම ලෙඩක් ඇවිල්ලා මට මේ ලෙඩේ තියෙනවයි කියලා කල්පනා කරමින් ඉන්නේ ලෙඩේට දඟලන්නේ නැතුව කරන්න ඕනේ බණ භාවනා කරන්න අවශ්‍ය බේත ඇඟින් හදනවා. ඒක මේ මෑතකදී එළියට එන්න පටන් අරගත්තේ. භාවනා කරනකොට සියලු ලොඩ සනීප වෙනවා. ලෙඩ වලට නැත් බේත් කරන්න කියලා භාවනාව කඩා ගත්තොත් ලෝකේ තියෙන ලෙඩ ඔක්කොම එනවා. අපිට ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා මේ සත්‍යාගේ විසුද්ධියට එකම මගයි සතිපට්ඨානේ අපි සතිපට්ඨානේ කරන ගමන් කොට්ටයට යන්තරයක් තියාගෙන ඉන්නවා එහෙම නැත්නම් ඇපනූල් දාන එහෙම තමයි පටන් ගන්නකොට දෙකට දෙතෑවර තමයි. නමුත් මේ ඥාන දර්ශන විසුද්ධිය වැඩෙන්න වැඩෙන්න තමයි තේරෙනවා. අනේ නොදැනුවත්කමෙන් හරි මම යන්තම් විනාඩියක් ඉඳගෙන ඉන්න පුළුවන් කයක් හදලා තියෙනවා. අනේ මගේ භාවනා කරලා කරලා මැස්සෙක් ඇහුවට මට දැන් පොඩ්ඩක් ඉවසන්න පුළුවන්. අනේ භාවනා කරපු නිසා මට කැස්සක් කැස්සට පොඩ්ඩක් ඉවසන්න පුළුවන්. මම කැස්සත් කවුරු කැස්සත්. වැස්සක් වැස්සට මට පොඩ්ඩක් ඉවසන්න පුළුවන් කියන එක තේරුම් ගන්න දවසේ එනකොට තේරෙයි මේ හැම දෙයකම උත්තරය ඇතුලේ තියෙන. ඒක වැඩෙනකොට තේරෙනවා මේක මේකට ක්‍රියා කරන්න එපා. මේකට ප්‍රතික්‍රියා කරන්න එපා. manussතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි. මේ ක්‍රියා කළා වැරදි. උද මිනිස්සෙකුනොත් මොනවාරි කරන්න එපා. කරන හැමදේම සංස්කාර වෙනවා. හැම සංස්කාරයක්ම කර්ම බවට පත් වෙනවා. ඉන් දවසේ කොච්චර චිත්තක්ෂණ ගාණක් අපි යමක් නොකර කර්ම රැස් නොකර අට්ටි යති හරායති ජෙගුච්ඡති විදියට ඉන්න පුළුවන්ද? ඒක තමයි බුදුරජාණන්සේ යාරේ කෝදු විදිහට අරන් තියෙන්නේ. මට චිත්තක්ෂණ කීයක් නලියන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දුක තේරෙන්නේ නැත්තේ නලියන නිසයි කියලා බුදුහාමුදුරු කියනවා. දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැති ඉරියව් මාරු කරන නිසා. ඉතින් හිතන්න බ්‍රේක් ඩාන්ස් දාන මිනිස්සෙක් ළඟ දුක්ඛ සත්‍ය කොච්චර එකතු වෙන්නේ නැද්ද කියලා? බිර ගහගෙන නටාගෙන ස්ටේජ් එකත් කඩාගෙන බ්‍රේක් ඩාන්ස් දාන. ඉතින් කට්ටියත් ඒ අනුව නටනවා. ඒකනේ අපි සංස්කෘතිය කියලා අල්ලගෙන තියෙන්නේ. ගෑනු උඩ දානවා. බීලා නටලා උඩ දාන. ඉතින් කට්ටිය කියනවා අයියෝ ඒක රස විඳින්න බැරි නම් අමනේක්නේ. ඒක නටන්නකොට ඉවත අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒක දිහා රස විඳින්න එපායි කියලා. ඉතින් කොච්චර අකුසල් රැස් වෙනවද කියලා. නාගසමාල හාමුදුරු පින්ඩපාතේ වඩිනකොට පාරයින ගෑනු මිනිස්සෙක් හොඳටම බීලා සංගීත වාහන වයමින් ගයමින් නටනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට විදියා බලන්න එපා විෂභාග දර්ශන කියලා. මේ සංසේක බැලුව රහත් වුණා. ඉතින් දැන් මේක ලොන්ලිය වෑනේ පොතේ දැන් ලියලා තියෙනවා. ඒ සංසි මේක බලලා හිතවලු මේක බලලා මං වගේ ශික්ෂාවක් නැති කී දහහක් අපාය යනවාද කියලා. මේ බාරන්න පාරයිනේ අටවලා තියෙන මර උගුලක්. මේ මිනිස්සු බොහොම සම්මත දෙයක් කියලා ගෑණියක් උඩ දැම්මවලා නටවලා පාටි දානවා. ඒ ඒකේ තියෙන භයානකම දකින්නකොටම සංගීකය ඇති වෙලා පින්නපාති වඩන ගම rahat වෙලා තියෙනවා. විෂභාග අරමුණක්. නිසා ඕනෙම විෂභාග අරමුණක් ඇති වුණාට ඒකෙන් සංස්කාර ඇති නොකර ගැනීම සඳහා අපිට තියෙන මේ ක්‍රියාපටිපාටිට අපි ශික්ෂාව කියලා කියනවා. හික්මෙනවයි කියලා කියනවා. ඒක කොච්චර අපි ළඟ තියෙනවද කියලා අපිට කවදාවත් වැටහෙන්නේ ක්‍රියාවත් කරලා බැලුවේ නැත්තම්. අදී අපි කරන ගාන බලන්න එපා, නටන බලන්න එපා, සංගීත බලන්න එපායි කියලා අපි ඉන්න තාක්කල් අපි කවදාකවත් ඒක පරීක්ෂා කරන්නේ නැහැ. කරලා බලන්න ඒ වුණත් ඒකේ තියෙන අජූව පේන දවසේ, ඒකේ තියෙන කෙලෙස් පේන දවසේ, ඒකේ තියෙන නපුර පේන දවසේ තමයි මේක බලලම මේකට අවශ්‍ය ගන්න නැති හිතක් ඇති කරගන්න තමයි ශාසනයක් තියෙන්නේ ඒ බුරුමේ පන්සිවාංශ කියනවා ඒ ගැඹුරෙන් බණ කියන වෙලාවේ හදිස්සියේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි මල්ලත්තකදී හම්බෙලා පිළිබඳ හිත ඇතුව ඉස්සරහ තියාගෙන කතා කරගෙන ඉන්නකොට ගලන කෙලෙස් ප්‍රමාණය හිතා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඉවුවනේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට දාන්නේ. දැන් වෙසක් කාඩ් වලටත් දාන්නේ. වෙසක් කාඩ් වලටත් දානවා. අනේ අපි දෙන්නගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න අපි මල් පහන් දෙකක් එකටපත්තු කරලා බුදුන්ට පූජා කරමු. ඒකට ගොඩාක් පිං සිද්ධ වෙන අපි දෙන්න අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. මොකද්ද බලාපොරොත්තු? ඒ වෙනුවට කාට හරි පුළුවන් නම් මම මොනවත්ක්වත් මොන කර කරබන් ඉන්නවා. ඉඳගෙන ඉන්නවා. නැත්නම් සක්මන් කරනවා. නැත්නම් දත් මදිනවා. නැත්තම් බත් කනවා ඉතින් කරනවා තමයි ඒකෙදි. නමුත් ඒක ඉතින් මේ ලාභ සත්කාර නෙවෙයි මේ කරනකොට මේහිම 100%ක් හිත නිමග්න කරගෙන ඉන්න පුළුවන් නම් එතකොට මේකේ පුදුමාකාර දැම්පත්කමක් එන්න පටන් ගන්නවානේ. මේ ටික කියන්නේ පස්සම්බයං කාය සංකාරං කිය. මේක බුදුරජාණන් වහන්සේ මනින මිම්ම තමයි හුස්ම. පස්සම්බනේ සිද්ධ වෙනවා නම් හුස්ම එන්නේ එන්නේ කෙටි වෙනවා. මේ කාය සංකාර කියලා කියන්නේ පණක් ඇති කයක් රකින්න තියෙන නැතුවම බැරි අත්‍යන්ත නයිසර්ගික ලක්ෂණය. හුස්ම. ඒ නිසා හුස්ම තැම්පත් වෙනවනම් කය තැම්පත් වෙනවා, හිත තැම්පත් වෙනවා, කෙලෙස් තැම්පත් වෙනවා. හුස්ම හයියෙන් ගන්නව නම් කැළඹිලා නම් මොනම වෙලාවක පශ්චාත්තාප වෙන්න එපා. හොඳට මතක තියාගන්න කෙලස් ගොරෝසු වෙලා. හිත ඇවිස්සලා, කය කැළඹිලා. එනිසා ඒක දිහා බැලලා අපිට හිතා ගන්න පුළුවන් වෙන කෙනෙක් හෝ Taman තුල ඒ තැම්පත් වීම සඳහා කිසිෙක් උත්සාහ කරනවා නම් පස්සම්බයං කාය සංඛාරං කියලා. එහෙමනම් ඒ කෙනාගේ හිත සුව පිනිස ඒ කෙනාගේ කරුණා පිනිස එක පිහිටනවා. ඒක වෙන කාටවත් කරන්න බෑ. Taman දැනගන්න ඕනේ. කයෙහි යම් ප්‍රමාණයක තැම්පතුවක් ඇති කරගන්න. ඉතින් ඒක පස්සම්බයං කාය සංඛාරං සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි චතුස්කයේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී වුණාට පස්සේ තමයි පස්සම්බයං කාය හුස්ම හොඳට මුළුමැදාග දකින්න පුළුවන් වුණාට පස්සේ ඒ කියන්නේ හුස්මේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන ඔක්කොම දැක්කට පස්සේ ඒක තැම්පත් වෙන වැර වෙන වෙන්න දෙයක් නැහැ. අපි මේ කැළඹෙන්නේ හුස්ම හරියට දැකලා නැති නිසා. එක හුස්මක්වත් හරියට දැකලා නැහැ. එතකන් අපිට ඉවසීමක් නැහැ. කොයි වෙලාවක හරි බලන්න හුස්ම කියලා අපි අල්ලන්නේ ගොරෝසුට යන ආස්වාසය සහ ප්‍රස්වාසය. නාස්පුඩු පුරවාගෙන යන ආස්වාස ප්‍රස්වාසය. ඒකෙන් තමයි අපි කතාව පටන් ගන්නේ. නමුත් මේ මේ පුරවාගෙන ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා මේකට මොකද වෙලා හිතිය තිබ්බ කියලා බැලුවොත්. මේ හුස්ම ආවේ කොහේ ඉඳලාද කියලා. ඒකට බුදුරජාණන් කියනවා හේතුවත් සහිතව හුස්ම බැලීම. පච්ච පරිකා ඥානය කියන්නේ ඕකද. මේ හුස්ම හොඳට යාලු කරගෙන අමාරු එක සමහරුන්ට හුස්ම අහුවෙන්නේ නැති නිසා මේ කතාව කියනකොට හිතනක් කරනවා. මේකට පිම්බි මැකිලිම අල්ලගන්න හේතුව. නැත්නම් වම් දකුණ අල්ලන්නේ කියලා බලන්න මේ පිම්බි මැකිලිම කොහේ ඉඳලාද එන්නේ? විස් බඳගෙන නැටුවට විස් බඳින්නේ කොතනද කියලා බලන්න. නටලා සාමාන්‍ය විස් බඳිනවා පෙන්වන්නේ නැහැ. විස් නටනවා පෙන්වන්නේ. පොඩ්ඩක් පිටිපස්සෙන් ගිහලා බලන්න කවුද මේ වෙස් බඳින්නේ කියලා. ඒ මේ හුස්ම එන්නේ කොහොමද කියලා. එතකොට පුදුමාකාර එලෙම්බසිටි ගතියක් අප්‍රමාදයක් වැඩිට ලෑස්තිලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉර බලනවට වැඩිය හුඟක් අමාරුයි. ඉර නගිනවා බලමින්. අරුණ බලන්න. ඒ නිසා ඉර නගින්න ඉස්සලා අහස යන්තම් රඹහ එනකොට යන්තම් සුද එනකොට නැගිනීර අහසට කියලා බලාන හිටියොත් ඊර සේවය කරනා. ඔන්න ඊර සේවයේ පේනවා. දවල් බලන ඉරයි ওই ඉරයි වෙනස්. කවදා හරි කාට හරි මේ හුස්ම රැල්ල මතුවෙන හැටි දැක්කනම් ආයේ සිරීපාද කියලා ඉතර ඒවි කරන්න ඕන ගමක් ඇත්තේ නැහැ. Tamanට තේරෙන පටන් ගන්න මේ මොනවත් නැත් තැනක ඉඳලා හුස්ම කියන සංසිද්ධියක් පටන් ගන්නවා. අපි කවදාකවත් දැකලා නැහැ. මේක දැකිල්ලෙන් හම්බෙන ලාභේ මොකද්ද? ඇයි එහෙම මේ හටගන්ම බලන්න කියන්නේ? ඒ සියුම් භාවයේ, ඒ ප්‍රණීත භාවයේ ආවොත් හුස්ම ගෙවෙන බව නොදකින්න බෑ. හුස්ම හට ගන්නා බවට හිත යොදලා එහෙම නැත්නම් අප්‍රමාද වෙලා ඒක හොඳට දැකපු කෙනාට කවදාකවත් ඒ ඥානීයතියෙදී හුස්ම ගෙවෙන බව දකින්න බෑ. මෙන්න මේ ගෙවෙන තැන දැකීම තමයි හුස්ම දකින්නයි කියලා කියන්නේ. ඒක තමයි පස්සම්පඩෙන් කියන්නේ. ඒක තමයි ක්ෂය වීම දැකීම කියන්නේ. ඒ තමයි වැය වීම දැකීම කියලා කියන්නේ. අපි මේකට ලෝකේ කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් මරණයක්. එහෙම නැත්නම් නොදැකිය යුත්තක් කියලා. අපි සමුදේ දකින්න කැමති. වැය දකින්න. අනේ දරුවෙකුටවත් එහෙම දෙයක් නොවේවා. වනේ වනසිව්පාකටවත් එහෙම දෙයක් නොදේවා. හුස්ම දකින්න එක ගෙලිවිලා යනවා දැක්කොත් එහෙම මහා කාලකන්නිකමක් කියලා හිතනවා. කාලකන්නිකම කියන එක හිත නෙවෙයි ඇඟත් සැලෙනවා. කවදා හෝ කෙනෙකුට හුස්ම ගෙවෙන තැන දැක්කොත් ඇඟ සහලවන්න පටන් ගන්නවා. පිස්සු හැදෙනවා. ඔළුව කැරකෙන්න පටන් ගන්නවා. පුදුම තෝන්තුවක් එන්න පටන් අර ගන්නවා. මොකද මේක නැවත නැවත ඒක බැලීම අපිට කවදාකවත් හුරු නැහැ. අපිට දකින්න දෙවි බබා උපදින හැටි දකින්නම් ආසයි. අම්මෝ එදාට තින් ලක්ස්ප්‍රේ අරගෙන නෙස්ටමෝල්ට අරගෙන රෙක්සෝන සබන් අරගෙන බබා හම්බෙන්නේ නැහැ. මැරෙනවා දකින්නට අයියෝ මේ බබා උපදින්න විතරයි ඕනේ මැරෙන්න බෑ. ඉතින් මරණය අවමංගල්‍යයකට දාලා. ඉතින් මේ අක්කුන්ට නිවන් දකින්න පුළුවන් වේද? හැම එකෙක්ම මරණයක් මේ උපදින්නෙත් මරණයන්නේ. කටුකුරුන් දිසාන්ද කියන හැම උප්පත්තියක්ම මරණ සාතිකයක්. ෂුවර් මැරණොයි කියලා. කාට හරි මෙතන ඉන්නවද එහෙම කවුරක්වත් සාතිකයක් හම්බෙලා තියෙනවයි කියලා මැරලා නැහැ කියලා මට කේන්දරේ ගෙනත් දෙන්න එපා. මම පැහැදිලිවම කියන මැරණොයි කියලා. මට ඒකේ ඒ තරම් ඥානයක් තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ කවදද කියන එක විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඒක එච්චර ගණන් ගන්න එපා. එදි මේ නිස්සාරණන්ට ඇවිල්ලා බණ අහනවා කියලා ඔය ස්වාපේ දහන්න ඕන කියලා හිතනවා ඇති. මූණ බලන්න කියන්නේ මැරනවා මැරනවා මැරනවාමයි. ඒක තමයි කය අනුපස්සනා කියන්නේ. ඒක තමයි වය අනුපස්සනා කියන්නේ. ඒක තමයි නිරෝධ අනුපස්සනා කියන්නේ. පටිනිස්සක් ගන්න පස්සනා. গিදරකදී එහෙම කියවන හොම්බකට රිවර්ට් වෙන්න ගහනවා. මේ නර නරක දේවල් නපුරු දේවල් කියන්න එපයි කියලා. ඉතින් කවදා හරි දැනගත්තොත් හැම හුස්මක්ම හැමාරේ හැම හුස්මක් අමාරේ මරණේ තියෙන අපි කොච්චර බයද? ඒක එනකොට කොච්චර සහලවනවද? කොච්චර අපනෝල් දාන්න හිතෙනවද? බය වෙනවද? ඉතින් ඒක නිසා බුදුන් කියන ඥාන දර්ශන විසුද්ධියට යන්න ඉස්සෙල්ලා මේ පුංචි හුස්මක ගෙවෙන හැටි. එහෙම නැත්නම් පුංචි වේදනාවක් ගෙවෙන හැටි. පුංචි රාගයක් ගෙවෙන හැටි. පුංචි ද්වේෂයක් ගෙවෙන හැටි. මේ හුස්මේ ගෙවීම බලපු කෙනා මතුවෙන මතුවෙන සංසිද්ධියට හිත දාන්න ගියොත් ඒ හැම සංසිද්ධියක්ම කෙලෙසයක්. ඒ කෙලෙසේ ගෙවෙනවා කියලා කියන්නේ කුසලයක්. කෙලෙසේ ගෙවෙනවා දකින්නවා කියන්නේ කුසලයක්. ඒ නිසා රාගය කියන්නේ කෙලෙසය, රාගය ගෙවෙනවා දකින්න එක කුසලයක්. ද්වේෂය කියලා කියන්නේ කෙලෙසය, ද්වේෂේ පුංචි එකක් ගෙවෙනවා දකින්න එක කුසලයක්. ඒ නිසා හැම එකක්ම ගෙවෙන පැත්ත බලන්න හට ගන්න පැත්ත දකින්න එපාය. ඒ හට ගන්න පැත්ත දකින්න එක තමයි කියන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති. එතකොට යාට තේරෙනවා මේ යමක හටගන්මේ පටන් මැදහරා අග දක්වා දකින්න කොච්චරක් නිසොල්මනේ නිසිනින්දේ දෙයක් බලන්න ඕනද දඟලන්න ගියොත් අමෝරාවෙන් ගන්න ගියොත් ගෙවෙන හැටියට බය වුණොත් කවදාකවත් සිද්ධිය දැක් ගන්න බෑ. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන හරි ආජීවත් වෙන්නේ කවදාකවත් හුස්මක මුලැමැදාග දැකපු නැති කට්ටිය. දැක්කොත් කවදා හරි එයා තවදුරටත් මේ ලෝකයා කරන විකාර කරන්නේ ඒ නිසා එක දවසකවත් අපි හුස්මක මුලක් මැදක් අගක් දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ මැද විතරයි. ඒකලලා හයියෙන් කෑ ගහනවා. මම ආනාපාන කරලා තිනවා. මට විනාඩි 15ක් හිත තියාගෙන ඉන්න පුළුවන්. මට ආනාපාන තේරෙනවා කියලා කෑ ගහනවා. ඒ බුරුමේ පණ්ඩිත සාංශ කියනවා මේ නොදැනුවත්කමට කෑ ගැහුවට එක හුස්මක් කෙනෙකුට බලන්න ඉන්න බෑ. ඒ තරම් සීක්‍රින් එක වෙනස් වෙනවා බලනවා කියලා හිතනවා. බලන්න බෑ. ඉතින් නමුත් යා බොරු කියනවා කියලා චෝදනා කරන්න එපා. යා උත්සාහ කරනවා. අපේ හිතේ හැම බලන්න දෙන්නේ අපි චිත්‍රපටියක් බලන ඉන්නකොට අපි දන්නවද ඒකෙන් 50ක අපි ඉඳලා තියෙන අන්ධකාරය කියලා. චිත්‍රපටය බලනකොට ඕනම ප්‍රොජෙක්ටරයක් දාපු කෙනෙක් දන්නවා 50ක් ඉඳලා තියෙන අන්ධකාරය අංශුවක්වත් අන්ධකාරයක් දැකලා තියෙන චිත්‍රපටයේ අපි කියනවා චිත්‍රපටයක සුඛාන්තය දුක්ඛාන්තය සංගීත සම්දර්ශන හරිම හොඳයි අධ්‍යක්ෂණය හරිම ෂෝක් නමුත් මේ මොහොල දන්නේ ඉඳලා තියෙන 50ක් අන්ධකාරය ඒ වගේ මේ හුස්ම දිහා බැලුවත් පේන කොටස මේ රූප ලෝකේ පේන කොටස 104කටවත් නැහැ කියලා කියනවා අනික් සියල්ලම නොපෙනෙන ලෝකයක් තියෙනවා. අද ඒක විද්‍යාව හොයාගත්තට පස්සේ භෞතික විද්‍යාව කියලා කියන්නේ පචයක්. ඒක බොරුවක් බව උග්‍ර හොඳම භෞතික විද්‍යාඥයා දාන. හැබැයි කියල්ලේ ලල්ල. තාම අපේ පොඩි උන්ට පන්ති කාමරවල අර කුණු හරපෙම උගන්වනවා. අපිට මතකයි ඉස්කෝලේ යන කාලේ ආවර්තා වගුව උගන්වන්න ගියාම ඒක පෙන්නලා දුන්නේ මේ බුදුහාමුදුරණත් එහා තියෙන එකක් වගේ. ඉතින් අපිත් ඒක කටපාඩම් කරන්න ගිහිල්ලා කොහොම හරි පච ලියලා ටිකක් පාස් වුණා. දැන් අද වෙනකොට ඔක්කොම පච කරලා ඉවරයි. ඒ නිසා මේ රූපය කියලා මේ කය කියලා මේ ආස්වාද ප්‍රසවාසය කියලා මේ දකින්න දෙක ගෙවෙන චිත්තක්ෂණේ බලන තරම් කොන්දපණ තියෙනවා නම් අපි මේ මොකක් අල්ලගෙන නටන්නේ වැල්ලේ තියෙන වැලි ගොඩක් හදාන හදපු මාලිකාවක් අල්ලන්න මේ නටන්නේ හුලඟක් ආවොත් ඕක ඉවරයි රැල්ල වැදුනොත් ඕක ඉවරයි වැස්සක් වැස්සොත් ඕක ඉවරයි ඒක නිසා මේක දිහා බලන්න බැරිකම නිසා අපි සංස්කරණය කරනවා කය නිතරම. හුස්මත් බලෙන් ගන්න. සක්මන් කරන්න ගියාම නිකන් හරියට পায় දාච්ච වගේ ලාට වගේ ඇවිදින්න. බුද්ධම કૃත්‍රිම ගතියක් තියෙනවා. ඒකට අපි දොස් කියන්න එපයි කියලා කියනවා. මොකද කවදා හරි මෙයා අනායාසයෙන් ඇවිදින්න ඉගෙන ගනී. සක්මන් මළුවකට නැග්ගට පස්සේ මිනිස්සුන්ට වෙන දේ දිහා බලපුවම ෆිල්ම් කරන්න හිතෙනවා. මේ ෂෝක් එකකට පයින් ඇවිදපු මිනිස්සයා දැන් අහනවා සාංශ කොච්චරක් දුර බලන්න ඕනේද කොහොමද ඇවිදින්න ඕනේ මොන වේගෙන් ඇවිදින්න ඕනේද කියලා අයියෝ සොරි කියලා හිතෙනවා පොඩියෙකුට කිව්වොත් එමේ ඉඳගෙන ඉඳලානේ බබා දැන් ගිහලා පොඩ්ඩ ඇවිදලා එන්න ඉඳගෙන ඉන්න එකේ මේ ඇදින එකේ වෙනස මොකක්ද කියලා ඌට ඔය මොකක්වත් ඔය දිගපල්ල මොකක්වත් ඕනේ ඌ ඇවිල්ලා ෂෝක් එකට කියලා මේ වයසක කෙනෙකුට කිව්වොත් එහෙම කකුල් වෙවුලන්න පටන් ගන්නවා මේ සක්මන් බහනවා මේ ඉස්සලා ෂෝක් එකට සක්මන් කරපු මිනිස්සයා මේ ආනාපානේ කරන්න ගියාම ඉසිකක්කම එනවා. නිකන් හුස්ම ගන්න කියම ඉසිකක්කම නැහැ. මම දැන් මේ කියනකොට තේරෙනවද කියලා. ආනපනසති වහනක් කියම ඉසිකක්කමයි කැක්කමයි දඟලනවා ගොඩක්. හුස්ම ගන්නකොට නෑ එතකොට එහෙම ඉසිකක්කම. එන හුස්ම ගනි. ඒ හුස්ම ගන්න බෑ. ලොකු සංස කියනවා මේ භාවනා කරන්න කියලා තටමඬ එපා. එහෙම නැත්නම් මේ හුස්ම බලෙන් ගන්න එපා. කොච්චර කිව්වත් හැම කෙනෙක්ම ඒ වැරද්ද කරනවා. සක්මන් කරන්න ගියත් කරනවා. කවදද සක්මන ඉබේ කරන තැනට යන්නේ? කවදද හුස්ම ටික ඉබේ කරන තැනට වෙන්නේ? ඉබේ කරවට සම්පූර්ණ අවදී. සම්පූර්ණ පෙළඹිලා. සම්පූර්ණ උත්සන්නව මේක දිහා බැලුවොත් එතන තියෙනවා හේතුඵල ධර්ම. එතන තියෙනවා හේතුවක් නිසා ඒක හට ගන්නව යනවා. තාම මතක තියානින්න සංස්කරණය නොකරන තාක් මට හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ. සංස්කරණය කරන හැම වෙලාවෙම මේ ප්‍රවාහය අවුල් වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරන එකට තමයි සංස්කරණය කියලා කියන්නේ. ඒ නිසා මම හැම දෙයක්ම කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් නොකරන අදිෂ්ඨාන කරනවා. කෙරුණොත් අත්තරද්දක් කියලා හිතනවා. බලාගෙන හිටියොත් මේ රූපයාගේ නල් කෝලම් ටික පේන්න පටන් අරගන්නවා. නැත්නම් රූප ධර්ම නැත්නම් මේ කය කියන එක එවනත මේ ස්කන්ධය කාය ස්කන්ධේ නටන හැටි පේන්න පටන් අරගෙන ඒක මේ තමන් දිහා එහෙම බලාන ඉන්න එක නැත්තම් තමන්ගේ රූපේ විපිරියාසේ විපල්ලාසෙ දිහා බලනිනොයි කියන තරම් ආර්ය පරිශ්‍රණයක් මුළු ලෝකෙම නැහැ. ඒකට අපි ගිය ආත්මෙ පින් කළ මේ ආත්මෙ මනුස්සකමක් ලැබුවේ. ඉතින් අපි ඒක දිහා බලාන හිටියට එතන මේ පසම්බයන් කාය සංකාරම් කියලා තිබුණට පසම්බයන් චිත්ත සංකාරම් පැත්ත තව අත්ගාලවත් නැහැ. මේ රූප ධර්ම පිළිබඳව අපි යම් ප්‍රමාණයකට දඟලන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉගෙන ගත්තට නාම ධර්ම වල පුදුම කිපීමක් ඇති වෙනවා මේ වැඩේ කරනකොට. මම නැවතත් කියනවා රූප ධර්ම વિશેයි නොදැක්කා වාගේ නැහැුණා වාගේ බලාන ඉන්නකොට පිටිපස්සේ නාම ධර්ම ටික බුදුමාකාර කැළඹිල්ලක් කැළඹෙනවා මොකද යාට තේරෙනවා වැඩේ ගැසීගෙන එනවායි කිය. ඒ නිසා වේදනා සංඥා සංස්කාර කියන මේ තුන බුදුම කිපීමක් කිපෙනවා. ඒ කිප්පෙන දෙයට යෝගාවචරය කවදාවත් ලෑස්ති නැහැ. යෝගාවචරය පුහුණු කරලත් නැහැ. ඒ නිසා යෝගාවචරයකට සම්පූර්ණ නවකේ. ඒ යෝගාවචරය දැන් හැසිරෙන්නේ නොදන්න ශේෂ්ත්‍රයක. මේ නොදන්න ශේෂ්ත්‍රයේ තියෙන බය තමයි සભ્યත්වයේ කියලා කියන්නේ සදාචාරය කියන්නේ. නොදන්න හැම දෙයකටම සදාචාර මිනිස්සයා බයයි. වැද්දා බය නැහැ. බාලදක්ෂයා බය නැහැ. ඒ නිසා මේ නොදන්න දේ එනකොට ඔන්න දැනගන්න පුළුවන් මෙයාට සද්ධාව තියෙනවද නැද්ද? සද්ධාව නැති එකන ආපහු දූවගෙන එනවා දන්න තැනට. සද්ධාව නෙවෙයි නොදන්න දේ දැනගන්න ඕන එකන කියනවා කය තිබෙන්නේ තිබියේවා. ජීවිතේ තියෙන්නේ තිබියේවා. මේ මොන විකාරාවත් මම මේකට මුහුණ දෙන්න පුළුවන්ද? අන්නේ මේ මූණ දෙන ශේෂ්ත්‍රයට යනකොට අපේ හිතේ මෙතෙක්කල් දියුණු වෙච්ච නැති වැඩ කරපු නැති ස්නායු පද්ධතිය වැඩ කරන්න පටන් ගන්නවා. අලුත් දෙයක් එන්න ඕනේ ස්නායු වැඩ කරන්න. එහෙම නැත්නම් අපි 102යි ස්නායු වලින් වැඩ ගන්න. ඒ නිසා කියනවා ගෙදර ගියාම රෑ වෙලා ගියාම ලයිට් දාන්න නැතුව අන්ධකාරෙම පුළුවන් ද කියලා අහනවා සාක්කුවට අත දාලා නැත්නම් පර්ස් එකකට දාලා යතුරු තෝරාගෙන මේ යතුරු යතුරු හිලට දාන්න පුළුවන් ද කියලා. ටෝච් ගහන්න නැතුව ඒකලෙල අයිත් දාන්න නැතුව තමන්ගේ කාමරයට යන්න පුළුවන්ද කියලා බලන්න කියනවා. ඒතුළු යට තීරණා එදාට විතරයි මොලේ වැඩ කරන්නේ. ලයිට් දාගෙන ගියාට පස්සේ අර 100ට එක විතරයි වැඩ කරන්නේ. ඉතින් මේ ආවා පසුගිය දවස්වල මේ මුද්දරම අවුරුදු 14ක විතර වගේ වයසක වෙන ගෑනු ළමෙක් ඇස් දෙකම පේන්නේ නැහැ. ලස්සන ගෑනු ළමයා. ඉතින් අම්මයි තාත්තා ගෙනත් දුන්නා. ඉතින් හොඳ වෙලාවට මේ නරක වෙලාවටද මන් දන්නේ මම ළඟ තියුණා ආනාපාන සති පොත බ්‍රේල් කරපු එක. බ්‍රේල් ලකුණෙන් ලියපු එක. ඉතින් පොත් දෙක තියුණා කරන්න දෙයක් නැතුව චීනෙන් ආපු ආම්දුරු හරියට අගය කරා. අඩු ආනේ මේ භාවනා ක්‍රමේ අඳ උනාට කමන්නේ දෙන්න පුළුවන් නම් සමහරව අල්ලනවා. පස්සේ මම අම්මට තාත්තට කිව්වා බ්‍රේල් ප්‍රති තියෙන පුළුවන් ගෙනියන්නයි කියලා. ඊට පස්සේ මේ ළඟදී ඒ අම්මයි තාත්තා දෙන්නම ආවා ඒ ළමයාට ගන්න. ඒ ළමයා මයි ළඟට එනකොට හරි සබකෝලයි. ගෙදරදී එහෙම නැතිලු. ඒ ළමයා ගෙනාවා මේ කරේ දාන අපි කියන්නේ මේ මප්ලර් එක කියලා කියන්නේ. මෆ්ලර් දෙක තුනක් හදානවා මේ සතුටට. එසයිල කිව්වා මේ බ්‍රේල් ක්‍රමයේ පරණ එකක් අලුතෙන් හදාගත්තා. ඒක බල්ලා ඊළඟ දැන් භාවනා කරනවා කියලා. ඒ කියන්නේ මට ආනපන සතිය කරන්න පුළුවන් භාවනා කරනවා. ඒක පැත්තකට සන්තෝසයි. ඉතින් අර කිසිම ආලෝකයක් තිබුණ නැති ළමයෙකුට ඒ යම් කිසි ක්‍රමයකට බුදුහාමරන්ගේ වචනේ දැන් බ්‍රේල් ක්‍රමයට හරි යනවනේ. ඊට පස්සේ මම අහුව මේ ළමයා මේ වගේම සබකෝල්ද ගෙදරදී කිය. බෝ සබකෝල්නේ වහන්සේ කියපු හැම වචනයක්ම නැවත කියලා දෙන්න ඕන කිව්වා ගෙදර ගියාම. ඔය ඔක්කොම අහගෙන ඉන්නේ. මෙතනදී සබ මං ගොයි කමන්නේ ඉතින් තරුණ ගෑන් ළමයිනේ. ගෙදර ගියාම ගෙදර වැඩ කරනකොට මෙයාට කවුරු කන වැලාලන්න මොකක්වත් නැහැ ස්වාමීන් වහන්සේ. උඩ තට්ටුවට යනවා නිදා ගන්නවා කනවා බොනවා සීරම කරනවා කිසිම දවසක හැප්පිල්ලක් නැහැ. ඒක ලම්ම කියනවා මගේ හරි කොට හරි කකුල වැදුනොත් මේසෙක එයා කියනවලු අම්මට සතිය නෑ මතක ධම්මජීව හමුදු කිව්වා. මේ අන්ධකාර ළමයා මට මතක් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ මට සතිය නැති අවස්ථාව. අන්න වගේ අපි අන්ධ ළමයෙක් වගේ වැඩ කරන් ඉගෙන ගන්න බලන්න. එදාට අපිට තේරෙයි මුළු මොළේම වැඩේ වෙලාවේ. අපි මොනම දෙයක්වත් හදිසි කරන්නේ අත ගාලා බල්ලා කරන්නේ. ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා අපි මොන හරි දැනුණට අත ගන්නකොට දැන්නට ඇස් දෙකෙන් බල්ලා ඒක සාතික් කෙරුවේ නැත්තම් අපිට ෂුවර් නැහැ. අපි දැනිච්ච දියක් අත ගාලා බැලුවේ නැත්තම් ෂුවර් නැහැ. නිසා ක්‍රම දෙකකින් අපි යෝජනාවක් සහ ස්ථිර කිරීමක් කරා තමයි යන්නේ. මොනවාරි අන්ධකාරයේ අත ගෑවුනොත් ඒ ටෝච් එක ගහලා බැලුවට තමයි ඒක අපිට විස්තර වෙන්නේ. එහෙම නැත්තම් දැනිච්ච දෙයක් බලන්න ඕනේ. බලපු දෙයක් අත ගාලා බලන්න ඕනේ. කො විශ්වාස නැහැනේ හීනියක්ද දන්නේ නැහැ. හීනෙන් වුණාද දන්නේ ඒ නිසා පොඩ අතගාල බැලුවට පස්සේ තමයි තේරෙන්නේ. ඉතින් මේ ඉන්ද්‍රිය දෙකම නැත්තම් හිතන්න අපි ඒක කරලා බෙල්ලනවා සතිපාසලේ ළමයෙකුට එයාට ඇත් දෙක වහගෙන අත දිගාරින්න කියන. ඒකට ගිහිල්ලා මාෂ්මෙලෝස් කැල්ලක් තියෙනවා. එහෙම නැත්නම් ජුජුබ්ස් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි ටොපියක් තියෙනවා. ටොපියක් තියලා කියනවා දැන් ඇත් දෙක අරින්න එපා ළඟන කරබනේ ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා පළවෙනි වතාවට මේ අතේ තියෙනක දිහා බලන්නේ කියලා. ඒකල කියන මොන වර්ණයේද මොන සටහනද තියෙන්නේ. YouTube එකේ මොන වර්ණයේද තියෙන්නේ මොන සටහනද. ඒකට දැන් ඔයා ඇහෙන් ස්පර්ශ කරා. ඊට පස්සේ මේක නහයට තියලා බලන්න ගඳක් මොකද්ද දැනෙන්නේ කියලා. මේ දකින්න වර්ණ සටහනට වැඩිය වෙනස් ගඳ. නහයට තියලා බලන්න. කනටත් තියලා බලන්න මේක මිරි කරනකොට පොඩි කරනකොට මොන ශබ්ද දෙන්නේ කියලා. කන. එතකොට අත උඩ දාලා බලන්න බර. කොහොමද මේක අතට වැදෙනකොට දැනෙන්නේ නැහැටි. ඊට පස්සේ දිව දික් කළා කොන තියලා බලන්න මොකද්ද දැනෙන රස. ඒතකොට දැන් මේ වෙනද කටේ දාගන්න ජුජුප්ස් එක දැන් රූපේ බලලා සද්දේ අහලා ගඳ බලලා රස බලලා පහස ලබලා ඊට පස්සේ හිමීට මේක දිව උඩ තියාගෙන මේක රස විඳින්නයි කියනවා. එතකොට අර එක ඉඳුරෙක්ගෙන් අරගෙන කටේ දාගන්න දේ ඉඳුරම් පහකින් අල්ලන්න දුන්නට පස්සේ හැම කෙනෙක්ම ඒ අත්දැකීම ලැබුණ හැම කෙනෙක්ම කියනවා අපි මෙතෙක්කල් කවදාකවත් මේ අත්දැකීම ලැබලා නැහැ කියලා. කඩුවෙලදී කෙරුවට පස්සේ කවුරුත් හිටින නිසා මම කරේ. කිරුවට පස්සේ එතන ඊලන්දාරි කෙල්ලක් කෙල්ලෝ කියනකට කැමැති උන් හැබැයි ටිකක් නාකි. ඇවිල්ලා කියනවා මේ ධම්මවිහාරි ආමසොත් එක්ක ස්වාමීන් වහන්සේ මේ ළමයා කින්දේ අහන්නෝ. මම ඇයි කියලා. අපේ තාත්තා ජුජුප්ස් ෆැක්ටරියක් අයිතිකාරයෙක් කවදාකවත් අද වෙනකන් ජුජුස් රස දාලා තිබුණ නැලු මම. මේ උභාන්ති කියන විදිහට වර්ණ, ගන්ධ, රස ඕජා ක්‍රමයට බැලුවට පස්සේ අද තලු ඉස්සල්ලාම ජුජු මං කො මීට පස්සේ ජුජුප්ස් උගන්නන වෙලාවේ නිකන් දීපියවත් ඔබේ තාත්තට කියලා. මේ පොඩි උන්ට ඒ වගේ කියනකොට එමීපේ e ගිහිලා කියනකොට විශේෂ අධ්‍යාපන ක්‍රමයේ උගන්වන අධ්‍යක්ෂකවරියක් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අන්ධ ළමයෙක් වැඩ කරන්න ඔය වගේ තමයි කිව්වා. එයාට කියලා දෙන්න ඕනේ නැහැ කිව්වා ඒක. කෑමක් හම්බුන ගමන් කටේ දාගන්නේ නැහැ. ඒකේ ගඳ බල්ලා අල්ලලා අතගාලා තමයි කරන්න කියලා. ඉතින් අපි ඒක පොඩ්ඩක් කරලා බලන්න. මේ දැක්ක ගමන් කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන කාගෙන යනවා වෙනුවට පොඩ බලන මේක දකින්නකොට මොකද හිතෙන්නේ සුවඳ බලනකොට මොකද හිතෙන්නේ අත ගන්නකොට මොකද හිතෙන්නේ? පපඩම් පොඩි කරනකොට මොකද සද්දෙට මොකද හිතෙන්නේ? කනකොට මොකද හිතෙන්නේ? එතකොට බලන්න බොහොම පිටු බත් පිටු බොහොම සුළු ගානයි කන්න පුළුවන්. ජාඩ බඩ පිටරන. විජාඩ බඩ පිටරන. ඒක නිසා මේ වැඩ පොඩ්ඩක් නැවතිල්ලේ හැම ඉඳුරංගෙම වෙන්න ඇරලා බැලුවොත් තේරෙවි අපි මෙතෙක්කල් දන්නවා දැක්කා කියන්නේ මොන තරම් බොරුවක්ද කියලා. කවදාකවත් තියෙන දෙයක් පේන්නෙත් නැහැ, පේන දේ එතන ඇත්තෙත් නැහැ. බුදුරජාණන්සේ ද්වේතානුපස්සනා සූත්‍රය කියනවා යම් පෘ탁ජනයක් කියනවනම් මෙතන යමක් තියෙනවයි කියලා ආර්යයන් වහන්සේලා පැහැදිලිවම දන්නවා ඒක එතන නැහැ කියලා. යම් ආර්යයන් වහන්සේ නමක් කියනවා මේ ලෝකේ හොඳටම පේන්න නිවන තියෙනවා කියලා පෘ탁ජනය හනවා ඉතින් අපිටත් පේන්න eBay. ඔක කහපාටද? කොහෙද තියෙන්නේ? මේ තරම්ම අන්ධ භූත ලෝකයක් තියෙන්නේ. අන්ධ භූතෝ අයන් ලෝකෝ. පෘතජ්ජනය තියෙනවයි කියනවනම් එහෙම දෙයක් ඇත්තේම නැහැ කියලා සරුවචනන්සේ පැහැදිලිවම ඔප්පු කරනවා. සරුවචනන්සේ මෙච්චර ලස්සන පෙන්වන්න හදන නිවන අයියෝ එහෙම තියෙනවා අපේ අම්මටත් පේන්න එපායි. තාත්තටත් පේන්න එපායි කොහෙද තියෙන්නේ කියලා. ඉතින් සමේ දැකපු දේ නැවත බලන්න. අලුතෙන් බලන්න විවේචනාත්මකව බලන්න. හුස්ම පේන්නේ නැත්නම් ඒ පේන්නේ නැති බව දන්නවනේ. පේනවනේ, පේන බව දන්නවනේ. රාගය ආපුවම රාගය දිහා බලනාසුලෝ බලන්න. ද්වේෂය ආපුවම ද්වේෂය දිහා බලනාසුලෝ බලන්න. එතකොට මේක වෙනස්. අර පරණ පුරුදු ලේබල් එක දාලා බලනට වැඩිය පරිේශන ආර්ය පරිේශන ස්වරූපයෙන් බලන්න පටන් අරගන්න සම්පූර්ණ අද ඉපදුනා වගේ මුළු ලෝකෙම හරීම සජීවී. සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වෙන්නේ නොවන දේවල් වෙන්නේ මට ඒ දේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ගැටුමකින් තොරව. ඉතින් එතකොට එහෙම වෙනකොට මේ මේ ඥාන දර්ශන විසුද්ධියට තියෙන සම්බන්ධය තමයි ඒ දේවල් වල තැම්පතුවක් පිසක කද්දාවත් ඇවිස්සිල්ලක් වෙන්නේ ඒ නිසා කියනවා සුකෝ බුද්ධාණං උපාදෝ බුදු කෙනෙක් ලෝකේ පහළ වීම සුඛයක්මයි. ඒ කියයි කවදාකවත් ඇවිස්සිල්ලක් වෙන්න බෑ. සුඛා සද්ධම්ම දේශනා. ධර්මය ඇහෙනකොට තැම්පත් වෙන්න ඕනේ. කැළඹෙන්න කුලප්පු වෙන්න රණ්ඩු කරන්න ඕනේ නෑ. සුඛා සංගස්ස සාමකී. සංඝයා සමග ඉන්නවනම් කීව බම්බු ගහන්නද? මේ ගියෝ නටන්නේ මේ සංඝයා සමග නැති නිසානේ. සංඝයා සමග වුණා නම් මේක මොකක්වත් නැහැ ලංකාවේ ආයි මුළු ලෝකෙම තියෙන හොඳම රට. ගියන්ගේ වැඩිම සංඝයා ඝටන එක. අර අර විදිහේ භාවනා ක්‍රමයක් කරන ඔබ අන්තිම මොකද කියන්නේ? ඉතින් මේ ආවුතු මොනවාට කටමැද්ද දොරන ඔන්න පහුවෙන්ද ගිනි ගන්නවා. ගියන්ගේ වැඩේම ඉහන්ගේ වැඩේම අරගෙනලා මෙතන කුත්තු කරනවා මෙතනගෙනලා අතන කුත්තු කරනවා. ඉතින් මේ ඔයගොල්ලෝ ඔකනේ <laughs> හාමුදුරන් ඒක අහන්න ඕනේ. මේ හාමුදුරුව හිතනවාද ගියෝ මේ බණ අහන්න ඇවිල්ලා නේ කියලා. නෑ හාමුදුරුව වරද්දන්නේ කොහෙද කියලා බලන්න ඇවිල්ලා ඉන්නේ ඔය. ඔක්කොමලා බණ අටු. ඔක්කොමලා බණ අටු මේ හාමුදුරුව කොතනද වරද්දන්නේ? ඒක විතරයි ඇහෙන්නේ. ඔය ප්‍රශ්න අහන්නේ ඕගොල්ලෝ හිතනවානේ මේ සංඝයාගෙන් මම අහන්නේ ඕගොල්ලෝ මේ කමඨාන් සුද්ධ කරගන්න ඕනේ කියලා පිස්සු මේ මට උගන්වන්න හදන්නේ ඔය. ඒක දැනගෙන ගියාට පස්සේ මේ ඉතින් සාමාන්‍ය විනෝද සමය වගේ අමාරි සයියක් තියෙනවා ඉස්කෝලේ මහත්තයක් තියෙනවා ජෝක් එකක් මිසක් මේ ගිහියන්ගේ කෝලම දන්නේ නැත්නම් අපි ලොකු සාන්තේ හොඳට දීවික විචේලා කියනවා මේ ගිහියන්ගේ සද්ධාව ගිහි සද්ධාව සත්ත පහකට කරන් ගන්න එපයි කියලා. මේ මේ බොරු මේ ගැබ්යන්ත රහස් මේ වගියන්න හොඳ නැහැ ප්‍රසිද්ධියේ. මේ ගිහියන්ගේ සද්ධාව විතර පෙරලෙන සුදු එකක්. ගණ්ඩම දෙයක් නැහැ. මං කැනඩාව ගියාට පස්සේ එක දවසක් හදිස්සි වගේ වැස්සා. ඉතින් වහින වෙලාවේ මම මම ওই වහිනවා එළියට පාරට ප්‍රශ්න නැහැ. බෑ එහෙදි මට සීතල ආලන. ඒකට ඒක ආමතු මේ මහත්තයා කතා කරලා කිව්වා ෂුවර් කාර් එකේ කුඩයක් තියෙන සංස මෙහෙ මේ වැස්ස විශ්වාස නැහැ. ඒ වෙලාවට හැම වෙලාවෙම කුඩයක් තියෙන මෙහෙ තුනක් විශ්වාස නැහැ කිව්වා. වැස්ස කොයිලාද වෛද්‍ය විසරනේ රස්සාවට ගියාට පස්සේ රස්සාව තියෙයිද කියන එක ෂුවර් නෑ ගිහිල්ලා බලන්න ඕනේ කිව්වා. ග්‍රස්සාව කළා ගෙදර ආවට පස්සේ ගෑණි ගෙදර ඉන්නවද කියන එක ෂුවර් නෑ කිව්වා මගුල් ෆොටෝ එක තිබ්බොත් ඉන්නවා මගුල් ෆොටෝ එක බිම ගහලා තිබ්බොත් ගෑණි ගිහිල්ලා ওই තුන ගැන විශ්වාස කරන්න එපා කිව්වා කැනඩාව ඉන්නකොට ඉතින් යෝගේ මේ කය ගැන මොනවද විශ්වාස කරන්නේ මේක පිම්බෙනවා පෙන දානවා ඇකිලෙනවා බර වෙනවා දඟලනවා ඔන්න ඕක දිහා බලහින්න බැන්නම් කැනඩාවේ යන්න එපා මේ තරම් වෙනස් වෙන සුළු දෙයක අපි මේ නියම න්‍යාම හදන්න හදන්නේ, ෆෝමියුලා හදන්න හදන්නේ, න්‍යාය ධර්ම හදන්න හදන්නේ මොන පිස්සුවක්ද? ඒ නිසා න්‍යාය ධර්ම හදන්න සැලසුම් කරනවා නම් සංස්කරණය කරනවා නම් චේතනා පහල කරනවා නම් අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඔක්කොම චේතනා පහල කරපු හැටියට අවශ්‍ය කරන ව්‍යාකරණ න්‍යාය මූලධර්ම මිස ස්වභාව ධර්මයට කිසිම න්‍යායක් නැහැ. අපි සෝභා ධර්මයට අනුගත වෙන්න හදනවා නම් කිසිම න්‍යායක් ඕනේ. ඒ නිසා පොඩි දරුවෙකුට හොඳට භාවනා තේරෙනවා. එහෙම නැත්තම් මෙහෙම කියන්න. අපි කයට අනුගත වෙන්න ගියොත් නිවන් දැක්කයි කියලා හිතා ගන්න. කය වෙනස් කරන්න හදනවා නම් රූපලාවන්‍ය කරන්න හදනවා මේක යෝග කරන්න හදනවා මේක අර්ග කරන්න හදනවා. ඉතින් කක්ක ගොඩයි. ගෝරි ගොඩයි. මුළු ලෝකෙම අපි කරන්නේ මේ කය උස් කරන්න හදනවා, දික් කරන්න හදනවා, ලස්සන කරන්න හදනවා. ඉතින් ඉවරයි. මේ තියෙන විදියට කය තියානිට ගියා මොනම ඔය රිලෙව් එකෙන් අහන්න කවදාකවත් අසහනේ කියන එක කැඩිලා තියෙනවද කියලා? ඔය රිලව් සල්ලි දීලා අපි ඔය තියාගෙන ඉන්නේ ඕගොල්ලන්ට පෙන්නන්න. ඕගොල්ලන් ඇවිල්ලා තියෙන පිස්සුවකත් ඔය රිලව් උන්ට කවදාකවත් පිළිකාවක්. මේ පහුගිය දවස්වල හිටියා දවස් හතරක් විතර ඇදුම හැදවිච්ච රිලෙවෙක් මට හරි සතුටක් ඇතුවා මට හිතුණා අනේ එක රිලෙවෙකුට ලෙඩ වෙලා මේ මිනිස්සෙන්ට ලෙඩක් නැති එකෙක් නැහැ මොනවා වුණත් චෝදනා. අර රිලෝන්ට මං උදේ ඉඳලා හැන්ද වෙනකන් ගහනවා කවදාකවත් චෝදනා නැහැ. ඌ යහත්තට බැන්න නිකන් හිරිය කතා කරන හිටියා. මොකද ඌ පරිසරයට අනුගත වෙන්න හදනවා මිසක්කා ඌ කවදාකවත් අපින් ඇවිල්ලා අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. පොළොන්නරුවේ ගහලා තියෙන බෝඩ් එකක් නැත්නම් අනුරාධපුරෙත් ගහලා තිනවා මේ කවදාකවත් මනුස්සාහාර වඳුරන්න දෙන්න එපා මොකද මනුස්සාහාර කන අයට විතරයි පිළිකා තියෙන්නේ මුන්ට පිළිකා පරීක්ෂණයක් යනවා මුන්ට කන්න දෙන්න එපා මිනිස්සයා කණ්ඩ දුන්නොත් ඌත් ඉවරයි. ඡාණ්ඩ දුන්නොත් ඌත් ඉවරයි. ඒ නිසා කරුණා කරලා බලන්න මේ කයට අනුගත වෙන්න. පස්සම්බයං කාය සංකාරම් වෙන්න අනුගත වෙනවා කියන්නේ මොකද්ද? මේ වෙන දේ දිහා බලන්නේ ඉන්න. සංස්කරණය නොකර හැබැයි මම මේ කියන්නේ ආධුනික යෝගාවචරයට මේක කරන්න අමාරුයි. කාට හරි කමඨාන සුද්ධ කරගන්න ඕනේ නම් කය තියෙන්නේ නිවන් දැකලා කියලා හිතා ගන්න. කය තියෙන්නේ මම දැන් මෙතන වර්තමානෙමයි. කයට කවදාකවත් අතීත නැහැ. අනාගතත් නැහැ. කොයි වෙලාවද මං කයත් එක්ක ඉන්නේ හැම වෙලාවෙම මම මම දැන් මෙතන. තියනු බලන අපි කොච්චරක් කයට විරුද්ධව දින්නේ කියලා හිතන්න. මේ කොච්චරක් කයට හිත ආවම අපි කම්මැලි, පාළුයි, නීරසයි මේ පාළුව කියලා තමයි ඒකට කියන්නේ. බුදුජානක මේකට හුදේකලාව කියලා දාලා තියෙනවා. විවේකයේ කියලා දාලා තියෙනවා. මේකට විස්රාමයේ කියලා දාලා තියෙනවා. අපි කයට හිත ආපු ගම කොයි වෙලාවකදී පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ කියලා රේඩියෝ එක දාගන්න. උලලේනෝ කියලා ටෙලිවිෂන් එක දාගන්න. උලලේනෝ කියලා නව කතාවක් අතර ගන්න. නැත්තම් SMS එකක් ගන්නවා. කයිවාරු කෙලිනවා. තමන්ට තමන් වෛර කරගන්න තමන්ට තමන් කරදර කරන මේ වගේ අමන જાතියක්. ඒ කියන්නේ භාවනා කරන අයට මම බණින්නේ අනික් අයට බණින්න එපා. ඒගොල්ලෝ මොකක් හරි ජොලියක් තියෙන්න එපා. මේ භාවනා කරන කෙනෙකුට ඕන නම් කමටහන සුද්ධ වෙන්න මතක තියාගන්න මේ පාලුකම එනකොට අපි කොච්චර අප නූල් දානවද කියලා. අපි කොච්චර සාන්ති කර්ම කරනවද කියලා. සංසිඳනයකට කොච්චර විරුද්ධද කියලා. ඒ නිසා මේ වෙලාවේදී යමක් නොකර ඒකටම යන්න දෙන්න පුළුවන් නෝ ඒ පළලුකමට, ඒ තනිකමට, ඒ කම්මැලිකමට. ඒකට වෙන නමක් දාගන්න උදේකලාව කියලා නමක් දාගන්න. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ගරු කරපු විවේකයේ කියලා නමක් දාගන්න. විස්රාමයේ කියලා දැනක් ගන්න. අපි මේ නෑදෑ ඉන්නකම් කරන්න බෑ. ඒගොල්ලෝ කැමති නෑ අපි එහෙම පැත්තකට වෙනවට. ඒ නිසා මේක උපයාගත්තා නම් තීරේ මේ සංස්කරණය නොකර මේක ඉන්න කරන්න තියෙන හැම පහසුකම අපි ළඟ තියෙනවා. කමඨාන සුද්ධ වෙලා නැති නිසායි ප්‍රශ්න තියෙන්නේ. ඒක බණකින් කරන්න අමාරුයි. නිසා අපි නැවත නැවත අපේ අඩුපාඩුකම් කියලා හදාගත්තොත් අපිට තේරෙයි මේ අවසාන ඥාන දර්ශන විසුද්ධියට අවශ්‍ය කරන සෑහෙන ගුණාංග වර්ගයක් අපි ළඟ තියෙනවා. අපි ඒක අගය කරන්න දන්නේ නැති නිසා නුගුණ අගය කරලා ගුණාංග නොමගාරිනවා. ඒකට කියනවා මාර්ගය අමාර්ගය දෙක දන්නේ නැහැ කියලා. අසාරේ සාරේ කියලා හිතනවා, සාරේ අසාරේ කියලා හිතනවා. ඒ නිසා අපි මේ වැඩපිළිවෙලම මේකින් හැට වෙන මොකක්වත්ම නැහැ. මේකමයි වැඩපිළිවෙල. මේක සතුටින් කරන්න. හම්බෙන හම්බෙන හැම වෙලාවෙම කයට හිත ආපු වෙලාවක හිතා ගන්න මේ කරපු විශාල ප්‍රයත්න නිසා ආවේ මේක ප්‍රතිපදාවේදී වුණා කෙලෙස් සඩු ගතියක්. ඒ නිසා නිවන තියෙන්නේ මේක ඇතුළේමයි. මේ මෙපිට නෑ ඒ නිසා පුළුවන් තරම් ඒකට සකස් කිරීම නොකර කය අපිට දෙන පණිවිඩය ගන්න සාදර වෙන්න කියන කතාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා සියලු දෙනාට මේ නිසා ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභයේ දුර්ලභ දෙයක් බව තේරුම් අරගෙන පාර හදා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි මේ වගේම විනාඩි සුවල්පයක් ඇති ගනිමු. එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ සියලු සත්පුරුෂ මණ්ඩල වලටත් ඥාතියින්දත් අනුමೋದනා සීසින් පින්පමුණන අතර අපටත් අපගේ ප්‍රාර්ථනාව යාව නිබ්බානව සත්පුරුෂ සංසේවනයේ ලැබේවා කියන ප්‍රාර්ථනාව සීපත් කරගන්නවා. ඒ අදහසින් අපි එත්තාවතා ചാති ගාථා සජ්ජායනාකට පෙළඹෙමු.